අපි සරුවච්චන් ආංශේ විසින් දේශනා කරන්නට ඉදිච්ච මහා නිදාන සූත්‍රය ඉදිරියෙන් තියාගෙනයි මේ දේශනා මාලාවට මාතෘකා සපයගන්නේ. මේ මහා නිදාන සූත්‍රය දීඝනිකායේ සංග්‍රහ වෙලා තියෙන දීර්ඝ සූත්‍රයක්. ඒ සඳහා ධර්ම මාතෘකාව වෙන්නේ මේ මහා නිදාන නමින් පටිච්ච සමුප්පාදයයි. මේ පටිච්ච සමුප්පාදයට ඒ ධර්ම මාත්‍රකාව නැත්නම් මේ කතාපාබතය හටගන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ කරන ඒ ප්‍රකාශය මේ පටිච්චසමුප්පාදයේ ගැඹුරුයි ගැඹුරු වගේම පේනවා ඒක මට පහසුවෙන් පැහැදිලි වෙලා වැටහෙනවා උස්ස වැටහෙනවා කියන වගේ කතාවක් නිසා සරෝජ්චන්සදා කරනවා ආනන්දේ එහෙම ප්‍රකාශ කරන්න එපා. එහෙම ප්‍රකාශ කරන්න එපා. පටිච්චසමුපාදයේ ගැඹුරු ගැඹුරු වගේම පේනවා ඒක නොදන්න නිසායි ওই විදිහට පහසුවෙන් වැටෙන එකක් නෙවෙයි නොදන්න නිසායි මේ විශාල ප්‍රජාවක් සංසාරය එනතම මේ දුක මේ පටලවාගෙන ඒක ඉක්මවා ගන්න බැරි තත්ත්වයකටපත් වෙන්නේ කියලා අවස්ථාවක් අරගෙන ඒ පටිච්චසමුපාදය විස්තර ඉදිරිපත් කරන විභාගයක් තමයි මේ මහා නිදාන සූත්‍රය තියෙන්නේ. ඉතින් ඒක පටන් අරගන්නේ අපි පළවෙනි දවසේ දේශනාදී ඉදිරිපත් කරගත්ත විදියට ඒ ජරා මරණ වගේ මිනිස්සුන්ට ඇති වෙන අදිමාත්‍ර දුකට හේතුවක් තියනවාද? ඒකට අදාළ හේතුවක් තියනවාද කියලා යම් කෙනෙක් අහුවොත් හේතුවක් තියනවා කියලයි සරුවචනාංශී ආනන්ද ස්වාමීන් වහන්සේට පාඩම උගන්වන්නේ. යම් කිසි කෙනෙක් ඇහුවොත් එහෙම කිම්පච්චා ජරා මරණන්ති කියලා එහෙම හේතුවක් තියෙනවා මොකද්ද මේ ජරා මරණයට හේතුව කියලා ඒකට ජාතිය ජාතිපච්චා ජරා මරණම් කියලා උත්තර දෙන්නේ කියලා සරුවචනාංශේ විස්තර කරනවා. ඉතින් ඒ ටිකෙම පේනවා ඒවා අ හේතුක අප්‍රත්‍යව විසම හේතුකව පහළ වෙන දෙයක්ුත් නෙවෙයි. ඒ වගේම හේතුකාරක පුද්ගලයෙක් දෙවියෙක් බ්‍රහ්මෙක් මෞංකාරයක් ඇති දෙයක්ුත් නෙවෙයි. ඒවා හේතු ප්‍රත්‍ය කරගෙන අදාළ හේතු නිසා ආදාන ඵලයක් ලැබෙන ක්‍රමයක් ඒ මූල ධර්මයේ නැත්නම් න්‍යාය ඒ ධර්ම න්‍යාමයේ අනුවම මෙයාකාර වූ අදිමාත්‍ර දුක් දෙන જાතියක් ඇති වෙන જાතියක් ඇති වෙන්නත් හේතුවක් ප්‍රත්‍යක් තියනවාද කියලා යම් කිසි කෙනෙක් ඇහුවොත් ආනන්ද හැමතුරන් කියලා දෙනවා කටපාඩම් කරනවා ඔව් කියන්නේ කියලා. එතකොට ඒ කෙනා ඇහුවොත් ඒසා විශාල දුක් දෙන જાති ඇතිවීමට හේතුව මොකද්ද කියලා භවය කියලා උත්තර දෙන්නයි කියලා කියනවා. ඒ සම්බන්ධතාවයේදීත් අර ධර්මතාවයමයි අර ධර්ම නියාමයමයි ඉදපච්චේතාවයමයි අහේතුකෝ නෙවෙයි අප්‍රත්‍යක ප්‍රත්‍යකෝ නෙවෙයි විසම හේතුකෝ නෙවෙයි ඒ වගේම කාරකයක් ඇත්තෙත් නැහැ. දෙමවුන් කාර දෙවියකෝ බ්‍රහ්මේකෝ පුද්ගලයෙක් ඇත්තෙත් නැහැ. හේතු ප්‍රත්‍යයෙන් සිද්ධ වෙන්නේ භවයේ තියෙනකන් ජාතිය සිද්ධ වෙනවා. ඉතින් ඒ භවය භවපච්චා ජාති කියන එක අපි සිංහලෙන් කියන්නේ ලබාවපන් හැටියටයි බබා හම්බ වෙන්නේ කියලා. ඒක අපි සිංහලට දාගෙන තියෙන්නේ මේ විදිහටයි. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. බබා හම්බුනට පස්සේ බබා බාර ගන්න එකයි තියෙන්නේ. ඒ බබා කොල්ලෙක් වුණත් එකයි, කෙල්ලෙක් වුණත් එකයි, යක්ෂයෙක් වුණත් එකයි. ඒක සිද්ධ වෙන්නේ භවයේ හැටියට. ඉතින් එතකොට පේන්න තියෙන්නේ ඒක මෞංකාර දෙවියන් අදහන කෙනෙක් නම් දෙවියන් සාංශකේ මනාප හැටියට අපිට දීලා තියෙන බබා කියලා. බුදුචාන් වහන්සේ එහෙම කාරක දෙවිය කෙනෙක් එහෙම නැත්නම් මූලික දෙවි කෙනෙක් බ්‍රහ්මයෙක් බ්‍රහ්ම පදාර්ථයක් කතා කරන්නේ උන්වහන්සේ සඳහන් කරන් තියෙන්නේ භවයේ පවතින තාක්කල් මේ භවයේ හැටියට ඒ ඒ ಜಾතිවල උප්පත්තිය සිද්ධ වෙනවා ಜಾතිය ඇති වෙනවායි කියලා. ඉතින් ඒ විදියට ජරා මරණ ප්‍රශ්නේ භවයේ දක්වගෙන චරපස්සේ යම් කිසිකට අහන්න පුළුවන් ඒ භවයට යම් වූ අදාළ හේතු කාරණාවක් තියනවාද කියලා එහෙම ඇහුවොත් මේ ඔව් කියන්නේ කියලා ආනන්ද හඳුරන්ට උගන්වනවා. ඒක ඇත්තටම ආනන්ද හඳුරන්ට අර විදියේ මාතෘකාවක් මත කරපුවාම ලස්සනට ධර්ම කාරණා මත කරන විදියේ ප්‍රශ්න අහන්න හැකියාවක් නැති නමුත් සරුවච්චන්සේ කටට උත්තරෙත් දීලා ප්‍රශ්නෙත් දෙනවා. නැත්තම් ප්‍රශ්නෙත් දීලා කටට උත්තරෙත් දෙනවා. ඒක තමයි සරුවච්චන්සේගේ තියෙන මහා කරුණාවයි මහා ප්‍රඥාවයි. ඊට පස්සේ ඇහුවොත් එහෙම ඒ භවයට හේතුව මොකක්ද කියලා භවය ඇති වෙන්නේ මොකක් නිසාද කිම්පච්චා භවෝති ඉදි ඉතිචේ වදෙය මොකක් නිසා මේ භව වෙනවද කියලා ඇහුවොත් කියන්න කියනවා ආනන්ද හාමුදුරන් කියනවා උපාදාන පච්චා භවෝති ඉතිස්සේ වචනීය ඉච්ඡස වචනීය උපාදානයක් තියෙන තාක්කල් අල්ලබදා ගැනීමක් තියෙන තාක්කල් ඒ පුද්ගලයාට දිගටම ඒ භවය භව කියන தත්වයෙන් ගැලවෙන්න විදියක් නැහැ උපාදාන කරන කරන වාරයක් පාසා භවයට පෝර වැටෙනවා ඒක ඝන බහල වෙනවා ඒ අනුව ඒ භවයට ගැලපෙන තාලෙට උප්පත්තිය ජරා මරණ දිගට සිද්ධ වෙනවා ඒ නිසා එතනත් කාරක දෙවි කෙනෙක්වත් බ්‍රහ්මෙක්වත් නැහැ. අදාළ හේතුව තියෙන්නේ උපාදානේ. උපාදානේ කියලා කියන්නේ <clears throat> හේතු ධර්මයක්. භවය කියලා කියන්නේ උපාදානේ නිසා ඇති වෙන ඵලයක්. නමුත් ඒ ඵලය ඊගාව જાති ඇති කරට ආය හේතුවක් වෙනවා. ඒ නිසා මේ භවය කියන වගේ හැම පුරුකම ඒ ගතිය තියෙනවා. ඉස ඉසරහ තියෙන එක හේතු කරගෙන මේ පුරුක පහළ වුණාට ඒ පුරුක ඊගා පුරුක ඇති කරන්න හේතුවක් වෙනවා. නිසා මේ එක උපාදානය ගත්තත් භවය ගත්තත් ඒ හේතුවක් වශයෙන් අපිට ඉගෙන ගන්න වෙනවා. ඒකම ඵලයක් වශයෙන් තේරුම් ගන්න වෙනවා. ඉතින් ඒ නිසා ඒ හැම එකකටම පූර්ණ සමාජිකත්වයක් තියෙනවා. ඒ ඉදපච්චේතාවය තුල පටිච්චසමුපාදයේ තුල. ඉතින් මේ ගණන් ක්‍රමයෙන් මේ මුල හොයාගෙන යන මූලයේ හොයාගෙන යන ගමනේ අද අපි ඉදිරිපත් වෙලා තියෙන මේ උපාදාන කියන වචනේට ඉතින් ඒක පටිච්චසමුපාදේ හරහා නොවි වුණත් දුක ගැන කතා කරනකොට සරුවචන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාදී ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ, පියේ විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ උපාදානස්කන්ධ පහ මයි කෙටියෙන් කියනවනම් දුක. ඒ නිසා ඒක වර එක පරිසම්පාදෙන් පිටව බාහිරවත් කැපිපෙන අවස්ථාවක් තියෙනවා උපාදාන වශයෙන් ඒක අපි දැඩි ග්‍රහණය දැඩි කොට අල්ලා ගැනීම කියලයි සාමාන්‍ය සිංහල භාෂාවට දාන්නේ ඒ විදිහට උපාදාන කියන වචනේ විතරක් වෙන් කරලා කොටු කරලා හැදෑරුවොත් ඒ උපාදාන වර්ග හතරක් පෘථග්ජනය තුල දෙවේලි ක්‍රියාත්මක වෙනවා නිතරම ක්‍රියාත්මක වෙනවා ඒවා නින්දෙදිත් ඇහැරගෙන ඉන්නකොටත් දැනගනත් නොදැනගනත් දිගටම ක්‍රියාත්මක වෙනවට කාම උපාදාන දිට්ඨ උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියලා උපාදාන කියන વિષය විස්තර කරන පොත්වල සඳහන් කරලා තියෙනවා. ඒක නිසා එහිලා ඇහ කන දිවනාශය කය මන කියන මේ ටික පිනවීම සඳහා රූප සද්ද ගන්ධ රස ස්පර්ශ විශේෂ කරගත්ත ඒ සඳහා කරන ව්‍යාපාර ඒ සඳහා කරන දැඩි අල්ලා ගැනීම කාම උපාදාන වශයෙන් වැටෙනවා. ඒක අද ලෝක වචනයෙන් කියනනම් සුඛෝපභෝගීත්වය පාරිභෝගිකත්වය කියලා සීමාව ඉක්මන තැන් තියෙනවා. ඒ වගේම තමයි අපිට තේරුම් ගන්න වෙනවා ඒ විදිහට ඇහැට රූප කනට සද්ද ආදී වශයෙන් ඒ ඒ වෙලාවේ උපාදාන කිරීමට හේතු වෙන මේ අරමුණු යම් ප්‍රමාණයක් නැතුව ජීවිතේ පවතින්නේ නැහැ. ඒ නිසා යම් මට්ටමකින් ඉක්මවපු ගමන් ඒක දැඩි දුක් පිණිස හේතු වෙනවා. මෙන්න මේ සීමාවන දන්නේ කරනාට තමයි පුත්තජනයි කියලා කියන්නේ. කොච්චරක් උපයෝගී ප්‍රයෝජනේ තියනවද? කොච්චරක් ප්‍රයෝජන මට්ටම ඉක්මවලා සුඛෝපභෝගී මට්ටමට යනවද? පාරිභෝගකතර යනවද කියන එක දන්නේ නැති සතාට තමයි පුත්තජනයි කියන්නේ. ඒක මොනම තාලකින්වත් තෝරගන්නත් බෑ. හරීම සංවේදී මල ඉරත් මල පැන්නුමක් තියෙන. ඉරි පැන්නුමක් තියෙන. ඒ නිසා හැම කෙනෙකුටම මූලික අවශ්‍යතා වශයෙන් කෑමක්, ඇඳුමක්, නිවසක්, ආහාරයක් අවශ්‍යයි. ඉතින් යම් කිසි කෙනෙක් මේ උපාදානෙ නැති කරන්න ඕනයි කියලා ඒ කෑම ගන්නෙත් නැතුව, ඇඳුමකුත් නැතුව, ගේකුත් නැතුව, බෙහෙතුත් නැතුව හිටියොත් ඒක අත්කලමතාන යෝගයට වැටෙනවා. ඒකෙමොත් බෑ උපාදානිය ගලවන්න. ඒතකොට ਸਰවචනංශ අවුරුදු 6ක් ਸਰවචනංශ කියන වචන වැරදි. බෝසතාණන් වහන්සේ මහා බෝසතාණන්ස අවුරුදු 6ක් මේ උපාදානියට බයි අත්තිකිලම තාන යෝගයට ගියා. හරියට මිනිසු සැලකුවා. ඒ පස්වක මහණුන් ඒ කාලේ දෙයයන් බුදුන්ට වගේ සැලකුවේ. මොකද ඒක හිතුවා ඒකාන්තයෙන්ම උපාදානය පිළිබඳ නපුරු පැත්ත දැනගෙන උපාදානයෙන් ගැලවීමට කරන ප්‍රායෝගික භෞතික ප්‍රයත්නයක්. ඉතින් ඒක සාමාන්‍ය කාම උපාදාන සහිත කෙනාට අමාරුයි කරන්න. නමුත් අවුරුදු 6ක් කිසිම කෙනෙකුට මනුෂ්‍යකර කරගන්න බැරි විදියට ඊටාමත්ම කායත දැරිදින ක්‍රමයක් කෙරුවා. නමුත් අසාර්ථකයි. ඒක ਸਰවචනාංශ පිළිගත් අසාර්ථකයි කිය. ඒ නිසා අපිට බෑ මේ කාමෝපාදානේ මං ගැලපෙන්න යනවා ගැලවෙන්න යනවායි කියලා ඒ ඇහැට රූප කාණ්ඩ සද්ද වගේ දේවල් නොදී සිටීමෙන් ඒක වෙන්නේ නැහැ. ඒකෙදී ඒක තැනක පරිශ්‍රණයක් කරලා තිබුණා මේකේ තියෙන භයානකම පෙන්නඳ පූස්පටව අපි දන්න දවස් 7කට පස්සේ ඇස්සරින්න කියලා. ඌ ඒ දවස් 7ේම ඇස්සරින්න ඉස්සෙල්ලා අන්ධකාරය තියලා ඇස් ඇරියට පස්සේ දවස් 3ක් අන්ධකාරය තියලා තියෙනවා. එතකොට අර ඇහැ පෙනීමේ ක්‍රියාවලිය ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙන්න දවස් 3ක් පමා නිසා ඒ පූස් පැටවන්ගේ මොලේ වර්ධනය 130කට 40කට වැඩි ස්ථිර හානියක් වෙලා තියෙනවා. ඇස් පෙනීම ඊට පස්සේ ගන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ අර ඇස් අරපු ගාම ඒගොල්ලන්ට ඒකට රූප වැටෙන්න ඕනේ. රූපාරාමණ වැටෙනට පස්සේ තමයි ඒ ස්නායු පද්ධති ක්‍රියාත්මක වෙලා ඇහැ සෞඛ්‍ය සම්පන්නව ක්‍රියාත්මක වෙන්නේ. ඇහැ ඇරිච්ච වෙලාවේ රූප නොදී හිටියොත් ඒ ඇහි වර්ධනය එහෙම නැත්නම් ඒ දෘෂ්ටි සම්බන්ධ ස්නායු වල වර්ධනයේ තද්ද බල හානියක් සිද්ධ වෙනවා. ඊ ලොකු වුණාට පස්සේ කොච්චර රූප දුන්නත් හදන්න බෑ. ඒක නිසා එවැනි හානියක් මොළයට සිද්ධ වුණොත් දැන් පූසෙකුට නම් නිවන් දකින්න බෑනේ. මිනිස්සෙකුට එහෙම වුණොත් එයාට ඊට පස්සේ ධර්මයක් තේරුම් ගන්න මේ බණ භාවනා කරලා ඥානයක් පාල කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ රූප වලින් ඇහැට රූප වලින් කනට ශබ්ද වලින් ප්‍රඥා වර්ධනයට යම් මට්ටමකට නිකන් උදව් කරනවා. ඒ මට්ටම නැති වුණොත් මොළේ වර්ධනය ප්‍රඥා වර්ධනය හානි කරනවා. ඒ නිසා මේ මට්ටම නොදී සිටීම අත්කලමතාන් යෝගී. නමුත් මල පැනපු ගමන් හරියට ප්‍රයෝගීතාවයේ ප්‍රයෝජන සලකලා වැඩ ගන්න මට්ටම පැනපු ගමන් සුඛපභෝගීත්වයට වෙනවා. ඒතර කාම උපාදානයට වැටෙනවා. ඒක නිසා මේක හරියට කඹේ ඇවිදිනා වගේ වැඩක්. ඉතින් ඒ తত্ত্বය දන්නේ නැති කෙනාට තමයි පෘතග්ජනයයි කියලා කියන්නේ. ඉතින් ඒ පෘතග්ජනය ඒ නිසා <clears throat> ඉන්නේ හැම වෙලාවෙම මධ්‍යම ප්‍රතිපදාව ඉක්මවලා මධ්‍යම ප්‍රතිපදා දන්නේ නැහැ. හරියටම කඹේ වදින හැටි දන්නේ නැහැ. එක්කෝ අත්ති කියලා මතාන යෝගේ එක්කෝ කාමසුකල්ලි කාණ යෝගේ. ඒ නිසා කවදාකවත් මධ්‍ය ප්‍රතිපලට ප්‍රතිපදාවට එන්නේත් නැහැ. අර අත්ති කියලා මතාන යෝගේ අත්ලගත් එක්කන ඒක දෘෂ්ටියක් කරගන්න. කාමසුකල්ලි කාණ යෝගේ අල්ලගත් එක්කන ඒක දෘෂ්ටියක් කරගන්න. දෘෂ්ටියක් කරගෙන ගැටමුකුත් ඇති කරගන්න. ඉදමෙව සත්‍යම් මෝගමඤ්ඤං කියලා මෙයමයි සත්‍ය අනික් සියල්ලම මෝඩයෝ අනික් සියල්ලම හිස් පුද්ගලයෝ කියලා අත්තිකිලමත අනියෝගයට ගිය එකන කාමසුකල්ලිකාණ යෝගී එක්කනට දොස් කියනවා. කාමසුකල්ලිකාණ යෝගී ගත් එක්කන අත්තිකිලමත අනියෝගී ගත් එක්කනට දොස් කියන ඊට පස්සේ ආසාවෙන් පටන් ගත්තට රණ්ඩුවක ඉවර වෙන්නේ. වැඩි වැඩි කතාවටම අරගන්නේ ආසාවෙන්. කාමේ නමුත් අන්තිම ගහමරා ගන්නවා ඒක gederම දෙන්නේ පාරවල් දෙක යන්න ගියා. ඒ නිසා ඒක ඇතුලේ මහ විශ්වම පෙරලි වගේක් තියෙනවා. හරිම විසමයි. ඒව වංචනික ධර්ම හරහා එහෙම නැත්නම් ෂට ගති මායාවී ගති හරහා අවුල් බෝලයක් ඇති කරනවා. මහා පටලවිල්ලක් ඇති කරනවා. ඒ නිසා මේ කාමෝපාදාන කියන එකත් විශාල විශයක්. සාකච්ඡා කරන්න වටින විශාල විශයක්. නමුත් අපි හිතුවොත් යම් කෙනෙක් අපි හිතමු මොන ක්‍රමයකින් හරි අපි කියන සාමාන්‍ය අබිනිෂ්ක්‍මණය හරහා එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව හරහා ඒ ඇහ කන දිවනාසය කය මන කියන කොටස් කීකරු කරගත්තයි දිග කතාවක් කෙටි කරන්න ඕන නිසා මම එහෙම වාක්‍යයක් කියනවා. ආන්න එහෙම කල්ලිවලා ඒ පුද්ගලයා මේ වගේ තැනකට ඇවිල්ලා රූප බලන්නේ නැති වෙන්න ඇද්දක වහගන්න. ඒ වාට සද්ද අහන්න නැති වෙන්න සද්ද නැති තැනක රිට්‍රීට් එකක් හොයාගන්න. ඊට පස්සේ ගන්ධ රස නැති අපි වෙන පරියන්කයට ගියයි කියලා. ඇතර ගඳ බැලිලකුත් නැහැ, රස බැලිලකුත් නැහැ. ඊට පස්සේ ස්පර්ශ වශයෙන් ගොඩක් නැති කිරීම සඳහා ආනපාඩ දානවා. එහෙම නැත්නම් කය හොඳට පටල කරලා තියා ගන්නවා. හසුරවන්න ඕනේ නැහැ. ඉරියව් පවත්වන්න ඕනේ නැහැ. චේතනා කරන්න ඕනේ නැහැ. ඉරියව් එහෙම මුත්ත තිබ්බා වගේ ඉන්න තාලෙට තියලා හුස්මට විතරක් හිත දැම්මයි කියලා. එතකොට මේ පුද්ගලයාට අර කාම උපාදාන පිළිබඳව ඒ මොහොතේ ලොකු අරසාවක් තියෙනවනේ. අපි මේක වෙන පැත්තකින් කිව්වොත් යම් කිසි කෙනෙක් පත් පරියන්කේ වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කිව්වොත් ඒ පුද්ගල කාම උපාදානෙන් ගැලවිලා. එයාට ඒ බරපතල සංසාරේ පුරාට ගෙනිච්ච අර ඉබ්බ කට්ටෙන් ගලවලා දැම්මා වගේ ඒ මනුස්සයා ඒ චිත්තක්ෂණය මම දැන් මෙතන ඉන්නවා කියන චිත්තක්ෂණය රාගයෙන් නිස්සෘත නැහැ. ද්වේෂයෙන් නිස්සෘත නැහැ. ඒ වගේම මම මෙතන ඉන්න බව දන්න නිසා මොහේ නිස්ත්‍රිතත් නැහැ. ඒ නිසා මේ පුද්ගලයා ওই කියන උපාදාන වලින් අර පිටම ලෙල්ල පිටම කට්ටේ ගලවලා දාන්න පුළුවන් තරම් බරපතල ජපමන්ත්‍රයක් තමයි මේ එලඹ සිටි මොහොත. නැත්නම් සතිය. එහෙම නැත්නම් සූදානම් ශරීරේ. එහෙම නැත්නම් අප්‍රමාදේ. ඒ නිසා ජීවිතේට එක චිත්තක්ෂණයක් හෝ දවසකට එක චිත්තක්ෂණයක් හෝ පරියන්කයකට එක චිත්තක්ෂණයක් හෝ පැයකට එක චිත්තක්ෂණයක් හෝ එහෙම නැත්නම් මෙන්න විදිහෙන් කියන මේ ක්ෂණ සම්පත්තිය ලැබනවා නම් ඒක කළ හැක්කක් බව තේරෙනවා. ඉතින් ඒ නිසා ඒකෙන්ම තවත් වාක්‍යයක් නිකමන වාක්‍යයක් ගන්න පුළුවන් යම් කිසි කෙනෙකුට වාඩි වෙලා මම දැන් මෙතන කියන තැනට එන්න බැරි නම් එයා භාවනාවට අභාවියයි. එයාට නිවන් දකින්න බෑ. ඒ නිසා ඒක හොඳ කඩින් පරීක්ෂණයක්. තමන්ට උනත් තමන්ගේ ජීවිතේ යම් වෙලාවක වැටෙනවා නම් මේ තියෙන ප්‍රශ්න නිසා මේ තියෙන වේදනාව නිසා මේ තියෙන දුක් ගැන විල නිසා මට වර්තමාන මොහොතේ හිත ගන්න බෑ කියලා ඉතින් අපාය තමයි. ඒ කියයි සෝදලා ගන්න දෙයක් නැහැ. ඒ චිත්තක්ෂණේ ඉවරයි. යම් චිත්තක්ෂණයක අපිට පුළුවන් නම් නෑ පටන් ගන්නකොට මට සක්මනේ ඉස්සරහ ඉඳගෙන ඉන්නකොට හරි පරියංගයට කියලා ඉඳගෙන ඉන්නකොට හරි එතන වැසිකිලි පෝච්චේ උඩ ඉඳගෙන ඉන්නකොට හරි මම දැන් මෙතන ඉන්නවා කියලා ගඳ කිලිය වැසි කිලිය කියලා වෙනසක් නැහැ. ගඳ කිලිය හිටියත් වැසි කිලිය හිටියත් පින බිනවයි. ඉතින් ඒ ක්‍රමයෙන් අපිට පෙන්ලා දෙන්න පුළුවන් මේ උපාදාන කියන වචනේ විස්තර කළා විස්තර කරලා බලනකොට මේ කාම උපාදානයට මේ ලෝකයේ 99.999ක් මිනිස්සු දේශපාලන කියලා හදාන ආර්ථික විද්‍යාව කියලා හදාන සමාජ විද්‍යාව කියලා හදාන විකාර කරද්දී බුදුජානක අපිට පෙන්ලා දීලා තියෙන අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් විවේක ස්ථානයකට ගිහිල්ලා Taman ඉන්න ඉරියව්වට වර්තමාන මොහොතට ක්ෂණයට හිත දාලා බලන්න ඒ අදිෂ්ඨාන ශක්තියක් තියෙනවා ක්‍රමවේදය හරිනම් මේ කාම උපාදානය කියන එක తాවකාලික පොඩ්ඩක් එහෙමේ කරන්න පුළුවන්. ඉතින් ඒකට එවැනි මේ යටින ජපමන්ත්‍රයකට අපි අපේ ජීවිතෙන් කොච්චර වෙලා දෙනවද? ඒක දැනගත්තත් ඒක පැත්තක දාලා নানা ආකාර විකාර වලට අපි කොච්චර යනවද කියලා බැලුවොත් ඒ තේරෙනවා තමන්මයි වගේ කියන්න ඕනේ. මේක ඔප්පු කරගන්න පුළුවන් නම් ඊට පස්සේ ඊට ගැළපෙන විදිහට කටයුතු කරනවා නම් යාට පුළුවන් සාමාන්‍ය විදිහට ඒ කාම උපාදාන අයින් කරන්න. ඊට පස්සේ සීලබ්බතුපාව දාණය කියලා එකක් තියෙනවා. ඒක මගේ මට තිබුණේ ගිහි කාලේ මම සතුන් මරන මිනිසෙක් මම හොරකම් කරන මිනිසෙක් මම කාමීත්‍යචාර කරන මිනිසෙක් බොරු කියනවා බොනවා මේ පහ නිසා මම භාවනා කළ යුතු නැහැ. මම වෙනනම් භාවනාවට බහුවිය නැහැ. කියලා භාවනා කරන්න අතරට යන්න මට ලයිසන් නැහැ. මම පාපතරේ මම ගිහියෙක් අමු ගිහියා ඒ නිසා භාවනා කරන්න බෑ කියලා අපි භීතිකාවක් ඇති කරගන්නවා ඒ භීතිකාව නිසා අපි මෙවැනි ප්‍රයත්නයක් සතිය පිටවන්න හෝ එහෙම නැත්නම් පරියන්කයකට වාඩි වෙලා සත්පුරුෂයන් අතර වාඩි වෙන්නවක් පැකිලෙන ගතියක් කියනවා ඉතින් එතකොට වෙන්නේ මොකද්ද අර ලද මනුස්සාත්ම භාවය නිකාම නිකං මත් මේ වසලයේගේ බලුමසලියක් තත්තරපත් වෙනවා. මෙච්චර වටින මනුස්සකම අපි විහිින්ම තුච්ච කරගන්නවා පහත් කරගන්නවා. මොකද අපිට උගන්ලා තියෙන්නේ එහෙමයි. නමුත් කාට හරි ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් නැත්නම් හිතේ අදිෂ්ඨානයක් ගන්න පුළුවන් නම් ඔය සීල වෘත වසයෙන් නිවන් නොදකව ඇත්තෝ ලයිස්තුගත කරන දේවල් නිවනට අත්‍යවශ්‍යද නැද්ද කියන එක ඒක වෙනම මාතෘකාවක්. යම් කිසි කෙනෙකුට තැනකට ගිහිල්ලා වාඩි වෙලා මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට ගන්න පුළුවන් නම් ඒ මනුස්සයාගේ ඒ ප්‍රමාණය හොඳටම ඇති ඉදිරි ගමන පටන් ගන්න. ඒ මනුස්සයාට පෞකාරයට ගල් ගහන විදිහට තෝ කාල කන්නේ තෝ ඉන්න අපිත් එක කියලා කොන් කරන්න හදන එක විතර පාපතර වැඩක් ඇත්තේ නැහැ. එහෙමනම් බුදුහාමුදුරන් අඟුලිමාලට කිට්ටු කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක ඒකට 999ක් විතර මරලා අම්මා මරන්න කඩ උස්සගෙන ඉන්නේ. බුදුහාමුදුරන් කියන හිටපිය මහන තෝත් මරනවා කියලා. ඒත් බුදු දන්හන්සේ පැකිලුනේ නැහැ. පටාචාරා මේ වගේ දරන කඩාන වැටුනේ අමු නිල්වස්තරේ. දරුවන් දෙදෙනෙක් වදපු කාන්තාවක්. පළයන් යන්නේ මෙතෙන් මේ සෙනඟ බනහන වෙලාවෙ බොම කරද මේ හෙළුවෙන් මෙතෙන් ආවේ කියලා ඇහුවේ නැහැ. නංගී සීයලව ගනින් කිව්වා. ඉති එච්චරයි බුදුහාමුදුරන් ඕනේ. නමුත් දැන් ඉන්න ආමුදුරන්ට එවමදි. දැන් වගේම ඉන්න අනෙකුත් ඔය මේ සදාචාරවාදීන්ට එවමදි. මේ අට සිල් අරන් තිනවා රාමඤ්ඤනිකායේ සියන්නිකායේ මහායානේද අර ඔක්කොමලා හිසුගත කරලා බලන බොහෝම කලාතුරකින් කෙනෙකුට තමයි සත්පුරුෂයන් අතරටවත් යන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන මනුස්සයර තේරෙනවා ඔය නොකරන වෙදකමට තමයි කෝඳුරු තෙල් කාලා 7යි 7යි ඕන කරන්නේ. කිරණ වෙදකමට ඒක ඕන කරන්නේ මං කියන්නේ මේකෙන් සීලය පහත් කළා තුච්ච කළා සලකනවා කියලා මං කියන්නේ පටන් ගත්තට පස්සේ ඕනි තරම් අවස්ථාවක් තියෙනවා සීලය හදාගන්න. ඒ නිසා මතක තියාගන්න ආනන්තරී අකුසල කර්ම පහ වෙලා නැත්තම් අනිත් ඕන දෙයක් හදලා දෙන්න පුළුවන්. හැබැයි හදාගන්න ඕනකම තියෙනවා. හැබැයි ඒ සඳහා සීලබ්බත පරාමාසය කියලා වෙනම උපාදානයක් තියෙන බවත් සදාචාරවාදීන් කියලා මේ ලෝකේ පිස්සෝ జాතියක් ඉන්නවා. ඒ මිනිස්සු කවදාවත් භාවනා කරන්නේත් නැහැ. අනුන් කිරනවා, අනුන් මනිනවා, අනුන්ට ගොඩ ඉඳගෙන වතුරේ පීනන අයට පීනන්න උගන්වනවා. ඒ නිසා වෙන්නේ මොකද්ද? එලෙමෙන්ට් පෙලෙමෙන්ට් තියෙන කෙනාටත් පෙලෙමෙන්ට් හම්බ වෙන්නේ මේ නිසා වෙන්න ඇති මේ නිසා වෙන්න ඇති ඔය <clears throat> බටහිර ලෝකයේ මිනිස්සේ මේ සතිය කියන ධර්මය හදාරුවාට පස්සේ ටිකක් ඒකට හිතේ දොර වශයෙන් මිනිස්සයා ලියලා තිනවා මේ සතිය පිළිබඳ අධිකාරී ශක්තියක් කිසිම කෙනෙකුට නැහැ කියලා. උඹට සත්‍යමත් වෙන්න බෑ, උඹට සත්‍යමත් වෙන්න පුළුවන් කියලා තව කෙනෙකුට අධිකාරී ශක්තියක් නැහැ. ඒ නිසා ඒකේ තියෙන සාරබහම తত্ত্বය, ඒ වගේම ਸਰවව්‍යාපී తত্ত্বය නිවනමයි කියලා හිතා ගන්න වටිනවා. ඒසා වටින මේ චෛතසිකය සතිය කිසි කෙනෙකුට කියන්න බෑ මට මම දෙන්නේ සතිමත් වෙන්න කියලා. එහෙනම් කියන්න බෑ මගේ පුතා නිසා මම ඔයාව සතිමත් කරනවායි කියලා. ඒ දෙකම බෑ. ආන්නේ ඒ ಗುಣ අපි හොඳට තේරුම් ගන්න ඕන අපි මේ ගත කරන ජීවිතයේ තියෙන කටුසර தত্ত্ব වලටපත් වෙනකොට අපි ගත කරන කොච්චර නෛර්යානික ධර්මිකද ඉන්නේ. අපි මේ සිල්වන්තයි කියලා ශීලවන්තකම පෙන්වන්න කරන වැඩක් නෙවෙයි. අපි ළඟ තියෙන පුංචි ශීලයෙන් මේ පටන් ගන්න ඇති. හැබැයි පටන් ගන්න ඉස්සරහට යනකොට අනිකුත් කෙනෙකුට වඩා ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕනේ තමන්ගේ ශීලය පිළිබඳ. ඒක මේ හරියට කියනවනම් ඒ ඔපරේෂන් එකකට කවුරු හරි නම් කරාට පස්සේ තියටර් එකට ගන්න ඉස්සෙල්ලා ඔක්කොම මයිල් බාලා නාවලා සුද්ධ කරලා විනියා තියටර් එකට ගන්න ඉස්සෙල්ලා ඩිසින්ෆෙක්ට් කරන්න ඕනේ. තියටර් එක ඩිසින්ෆෙක්ට් කරන්න ඕනේ. දොස්තරත් ඩිසින්ෆෙක්ට් වෙන්න ඕනේ. උපකරණ ඩිසින්ෆෙක්ට් කරන්න ඕනේ ඔපරේෂන් එක පටන් ගන්න ඉස්සෙල්ලා. නමුත් ලෙඩා ඉන්න වෙලාවේදී ලෙඩා තීන්දුව කරන්න ඉස්සෙල්ලා ඔපරේෂන් එකට සුදුසුයි කියලා එතකොට විස බීජ තියෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ඇටෙන්ඩන්ට්ගේ වැඩේ ලෙඩා සුද්ධ කළ දෙන එක. ඒ වගේ මේ වගේ වැඩ කර බැස්සට පස්සේ සීලබ්බත උපමාය උපාදානය කියන එක මහා ලොකු දෙයක් විලියට බරක් ගන්න නැතුව මට මෙතෙන් එන්න සුදුසුකම් දැන් ඇති. නමුත් මවන්නන් මෙනි භාවනා කරන්නෙක් මෙනි භාවනා පිරිසක් අතර ඉන්න කෙනෙක් මේ වගේ givisumuට යත්ගෙන මම ඊට වැඩි සැලකිලිමත් වෙන්න ඕන, හික්මෙන්න ඕන, සීතල වෙන්න ඕන කියලා දිගටම සීලය හදා ගන්න ගතිය අපි ਸਰවඥාන්සේ අපට දේශනා කළා තියෙන්නේ සීලය හැම වෙලාවෙම අදි සීලයක් කරගන්න උත්සාහ කරන්න. අදි සීලය කියන එකට වර්ණා ගන්න බෑ. අදි සීලය කියන්නේ දැන් ඉන්නවට වැඩි එකක් එච්චරයි. දැන් ඉන්නේ සීලය පන්තිල් නම් 6 8 සීල්වයක්. දැන් ඉන්නේ 8 සීල් නම් 9 සීල්වයක්. 9 සීල් නම් 10 සීල්වයක්. 10 සීල් නම් සාමණේර වයක්. සාමණේර නම් උපසම්පදා වයක්. ආදි වශයෙන් ඒ සීලය කියන මේ ඉනිමගේ හැම වෙලාවෙම ඉදිරියේ බලන්න. කිසිම තැනකට ගිහිල්ලා දැන් මම හරි මම අංග සම්පූර්ණයි කියලා කියන්න බෑ. ඒ වගේම තමයි පටන් ගන්නකොට මෙන්න මෙච්චරක් සීලේ තියෙන්න ඕනේ කියලා ඒ මහසිසයිඩෝ ස්වාමීන් වහන්සේ කියන උංගාක් සිල්වන්ත උංගාක් සම්ප්‍රදාන කුල උංගාක් විප්ලවයක් කරපු ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ පොතේ ලියලා තියෙනවා බුදුරජාණන්සේ කිසිම තැනක ඔබ පන්සිල් අරගෙන දවස් සුමානයක් හිටියට පස්සෙමයි භාවනා කරන්න ඕනේ කියලා කිසිම තැනක සීලය මෙච්චර කල් රැකිය යුතුයි කියලා පෙන්ලා දෙලත් නැහැ. අවමන්ටම තියෙන පංචිල්. නමුත් ඒ සම්තති උපාසක කිව්වත් කතාවේදී අඟුලිමාලාගේ වගේ එන්න එනන් নমස්කාරය කියන්න පංචිල් දීලා ඉන්නම් කිව්වනම් අර කඩෝසගෙන ඉන්න මනුස්සයද අඟුලිමාලත් එක්ක ඒ මොකොත් නැහැ. සිද්ධිය වෙලත් නැහැ. කිසිම තැනක පංචිල් සමාදන් කළා නැහැ. නමුත් දේශනා විලාසයේදී සිල් අදිෂ්ඨාන වෙන මට්ටමට බුදුරජාණන්සේ ගන්න. සම්දති ඇමෙතුමා කියලා කියන්නේ හත් දවසක් බීලා රජ ඇඳුම් ඇඳගෙන රජ සිරියෙන් ඇතෙක් පිට යෙමිණෙක්. ඒත් පුතාන කතා අද දවසේ මෙයක් සමහරනවා අද මැරෙන්න ඉතලා rahat වෙනවා කිය. ඉතින් ඒක නිකන් දෙහි අපිට හැපෙන වචනයක් වුණා. මිනිසුත් හිත හිටියා නිකන් බුදුහාමුදුරුව ආවට ගියාට වචන කතා කරනවා කියලා. නමුත් සිද්ධ වුණාට පස්සේ මහජී සයඩෝ සඳහන් කරලා තියෙනවා මේ මිනිසයා මේ තරම් බීලා බීමතේ තවසුමානයක් හිට මිනිස්සෙක් තත්ත්ව තේරුම් ගත්තා. තද බල සංවේගයක් පහළ වුණා. බුදුන්සේ දේව දේශනා කරපු ධර්මයේදී සීලය පිළිබඳ වචනයක් නැහැ. නමුත් ඒ පුද්ගලයාට සීලය අදිෂ්ඨාන කරගෙන අදිෂ්ඨාන කරුවත් ඇති අදිෂ්ඨාන කළා චිත්තක්ෂණ කීයක් යන්න ඕනද සමාධියට යන්න කියලා කිසිම පොතක සඳහනක් නැහැ. මම නැවතත් කියනවා මම මේ සීලය අව탁සීරු කරන්න හදනවවත් සීලේ තියෙන වටිනාකම නැති කරන්න හදනවනේ මේක අපරාධ නිකන් මේ අනුම්මනින තමන්මනින දේශපාලන අවියක් කරගන්න යන්න එපා. සීලය කියන එක දේශපාලන අවියක් කරගන්න යන්න එපා. තමන් පිළිබඳව හෝ අනුන් පිළිබඳව ඒකට හේතුව මනුස්සකම නැතිකම. නිසා සීලබ්බත උපා සීලබ්බත උපාදානයි කියන එක ඔය අපේ ওই නිකායේදී ලංකාවේ නිකායවල වල බලනකොට බොහොම පුංචි කාරණාවක් අරගෙන තෝතෝ වරපල කියන රණ්ඩු සරුවල් කරගෙන ඇත්තටම එච්චර ගියොත් නරකයි. ඔකෝ බඳාගත්ත සංඝයා විතර ගියොත් නරක නෑ. ඊයන්ගේ තියෙනවා කුල ભેදේ තියෙනවා. එතන යන පන්ති ભેදේ තියෙනවා. ආර්ථික ભેද තියෙනවා. ඉතින් එකෙන් බාන කොච්චර අනවශ්‍ය ප්‍රශ්න රාශියක් ඇති වෙනවද කියලා. එනිසා සීලපතුපාදානය කියන එක තේරුම් ගන්න ඕනේ ප්‍රයෝජනේ සලකා ගන්න වටිනා වැඩකට යනකොට පිරිසුදු වෙන්න ඕනේ. පිරිසුදු වෙන්න උනාට මිනිස්සෙක් කිසිම කෙනෙක්ගේ නුසුදුසුකමක් නැහැ. ඕනම කෙනෙක් සෝන කෙනෙකුට ගන්න පුළුවන්. ඒ ඒ தত্ত্বය අපි අරසා කරලා දෙනවනම් සීලබ්බත උපාදානය කියන ප්‍රශ්නේදී අබෞද්ධය කියලා එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා කොන් කරන්න අවශ්‍යතාවය නැහැ මසලා ඇස්සෙන්ලා හරි. ඒක තමයි වෙලාව. ඒ වගේම තමන් වශයෙන් තමන් කල්පනා කරගන්න ඕනේ අපි ඊයේතර ධර්ම සාකච්ඡා කරන වෙලාවදී මතක් කරෝ වගේ අපිට මේ කළ හැකිව තියෙන අබිනිෂ්ක්‍මණය අපි තාම කරලා නැති නිසා මේට වැඩිය කරන්න පුළුවන් අපිට කරගන්න බැරි නිසා ඒක හීනමානයක් වෙන්න හෝ එහෙම නැත්නම් මේ ගමනට බරුවක් විලංගුවක් වෙන්න දෙන්න එපා. අපි මේ වෙනකොටත් විශාල මානව සංහතියේ මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්, නීචේ සීලයක් රකින්න පුළුවන්, සමාධියක් වඩන්න පුළුවන්, ප්‍රශ්නාව ප්‍රඥාවක් වඩන්න පුළුවන් කියන සුළුතරයට වැටිලා ඉන්නේ. ඒ සුළුතරේ සක්‍රීයව ඉදිරියට යන මේ යුද්ධ බිමට බහැපු මේ යුද සෙබළුනේ පුංචි කළ සලකන්න අරකයි අපිට අවස්ථාවක් තියෙන ඕන තරම් ඒ නිසා යම් කිසි කෙනෙක් ඒක තේරුම් ගන්න සීලබ්බතු පාදානය ප්‍රයෝජනේ සලකලාම ආයිම තේරුම් ගන්නවා මිස තමන් සීලය අඩුයි කියලා තුච්ච කරගන්න හෝ නැත්නම් සීලවන්තයි කියලා නම්බුකාර කරගන්න ගියොත් ඒ අර සප්පුරුෂ සූත්‍රයේ සරුවචනාංශේ කට හොදලා කියනවා යම් කිසි කෙනෙක් පිරිසක් එක්ක මහානකම් කරද්දී භාවනා කරද්දී ගීවේවා පැවිදි වයිකන සඳහන් කර තියෙන පැවිද්දෙක් ගැන මම සීලවන්තයි කියලා අනික් කට්ටිය දුස්සීලයි කියලා ඒ පුද්ගලයා ඒ සීලවන්තකම ඉස්මතු කරගෙන අනිත් අය පහත් කළ සලකනවා නම් තමන් උසස් කළ සලකනවා නම් අසත්පුරුසයි කියලා ලියලා තියෙනවා. කට හොදලා කියලා තියෙන අසත්පුරුසයි කියලා. ඒ මොකද සීලවන්ත වෙච්ච පමණින් නිවන් දකින්න බෑ තේරුම් අරගන්න ඕනේ මේ සීලවන්තකම නිසා මට මාන්නයක් ඇති වුණා නම් මේ සීලවන්තකම මම ලෝගුවක් කරගෙන කරේ දාගත්තා නම් ඒකම භාවනාවට බාධාවක් වෙනවා. කරන්න තියෙන්නේ සිල්වතුන් විසින් කළ යුතු ප්‍රතිපදා රකින්න එකයි. එහෙම නැතුව සීලය අර විදියට අනුම්මරින්න තමන්මරින්න ගත්තොත් ඒක දේශපාලන අවියක් කරගන්නවා. ඒ දේ තමන් වශයෙන් තමන් කරන්නත් නරකයි අනුන් වශයෙන් කරන්නත් නරකයි යම් කිසි කෙනෙක් යම් තැනක අන්නේ විදිහට සීලබ්බත උපාදානයකට යන්නේ නැතුව කටයුතු කරනවා නම් අන්‍යා කල්යාණ මිත්‍රෙක් විදිහට තේරගෙන තත්පුරුෂෙක් විදිහට තේරුම් ගන්න එවැනි සෙවණක එවැනි වැඩ කරන පිරිසක ඉඳ ලැබුණත් ඒක විශාල දෙයක් නමුත් ඒක මොහොතට මතක තියානින්න ඒ වගේ කාරණාව උත්සන්න වෙන්නේ නැහැ භවනාට එනකම් දන් දෙන වෙලාව කොච්චර සිල් ඔච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සිල් රකින්න වෙලාවදී ඔක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සීලකින් ඉඳලා භාවනාවට යනකොට තමයි තමන්ට තේරුම් ගන්න වෙන්නේ. ඒ තමන්ට ගැළපෙන පිරිස කියන්නේ උත්තරම සීලවතත් සිල් නැති කෙනත් සමෝසය ගත කරනවා දෙන්නම දන්නවා දෙන්නට තමයි හැදෙන්න තියෙනවා කියන. අන්න එවැනි පරිසරයක් ඉන්නවනම් ඒකට නෑදෑකම කියයි. ඒක තමයි අපි හදා ගන්න ඕනේ භාවනා පරිසරයේ සමග්ගාණන් තපෝසුකෝ කියලා සර්වචනසේ සඳහන් කරලා තියෙන මේ තපස සුඛයක් වෙන්නේ සමගිවුවන්ට. සීලේ හේතු කරන හැටි අපි බෙදෙන්න ගියොත් තපසක් නම් කරන්න බෑ. පැවිද්දක් කරන්න බෑ. නිසා ශීලවපත උපාදානයත් ඒ කාම උපාදානය හරපු කෙනාට අත්හරපු කෙනාට හම්බෙන ඊගාව අභියෝගය තමයි ශීලවපත උපාදානේ. ඒ දෙක සුද්ධ කරගත්තට පස්සේ තමයි ඒ චිත්ත සීල විසුද්ධියට පස්සේ තමයි චිත්ත විසුද්ධියක් කියලා යම් ප්‍රමාණයකට ඊගාව දැන් අපි උපාදාන කියනෙවුවා ලුණු ගෙඩික පොතු වගේ ගත්තොත් ලුණුගිරිය පුත්තමතේ උඩම තියෙන රතු පාට තියෙන පැංගිරි තියෙන පොත්ත කාමෝපාදාන. ඒක ගැලෙවට පස්සේ ඊට වඩා ටිකක් රතු පාට වෙච්ච පොත්තක් හම්බ වෙනවා. ඒක ගැලෙවට පස්සේ ඊට වඩා ටිකක් රතු පාට තියෙන තව පොත්තක් හම්බ වෙනවා. ඒකේ පතුරු ගන්නයි තියෙන්නේ. එක එක එක එක අයින් කරන එකක් තියෙනවා. මං කියන්නේ මේක හරියට ලුණු ගෙඩික පුතු යනවා වගේ එක එක යනවායි කියලා. නමුත් වෙන කියලා දෙන්න ක්‍රමයක් නැහැ ඒ තියෙන උපාදාන හතර විස්තර කරන්නේ මේ වගේ. කාම උපාදානයට පස්සේ ඒ සීලබ්බත උපාදානවල. ඒකත් හරි ලස්සන වැඩේ. ඒ කියන්නේ කාමපාදාන සිනුවනට සීලබ්බත උපාදානයක් එන්නේ. හොඳට බොන මිනිහ ඔක්කොටම මචනා කියාගෙන ඉන්නවා. හොඳට බොන මිනිහ කවදාකවත් නැහැනේ ඔය තීරේ බී කවි වල ගණන් ගන්න බෑ මචං ඒවා කීප දේවල් කියනවා පහුවෙන්ද කටරක් දාගන්න. බොන් නැති මිනිස්සුયો තමයි සීලය සලකන්නේ. ඒ ඕ මම දන්නේ මේ නිදර්ශනේ කාන්තාවක් සිරිතට ගැලපෙන්නේ නැහැ. සංඝයා වහන්සේලාටත් ගැලපෙන්නේ නැහැ. මම සංඝයා වහන්සේනමක් වුණාට. එදක කාරණා වෙච්චරයි. සිල්පදක මේ කාමයේ ඉදෙන්න මනුස්සයා සිල්පද තියෙන විනය නැති විනය වාංගු මායින් කරන්නේ. එයා කාට සහෝදරංගල් කියාගෙන ඉන්න එකයි තියෙන්නේ. කාමයේ අතහැරපු ගමන් සීලයට ගිය ගමන් ඊට පස්සේ අරක තිරසන අරක මේකා කියාගෙන මම විතරයි සිල්වන්තයා කියන අංගෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ අං කපනවයි කියන එක හරි අමාරු. සීලබ්බත උපාදානයට ගියාට පස්සේ අර කාමයේ අතහැරලා ගත්තනේ සීලේ. ඒක ලෝගුවක් කරන පට ගන්නවා. ඒක ගලවන එක අමාරුයි. නමුත් සරුවචනාංශයේ සීලේ අන්තිම කෙලවරට ගිහලානේ කතා කරන්නේ. ඒ නිසා සරුවචනාංශය එහා කතා කරන්න කවුරුත් නැති නිසා උනන්ද කියනවා උඹට ඒක උපාදාන වෙන්න ඉඩ තියෙනවා. දැන් අපි හිතමු මේ දේශනා පවත්වන්න යම් කිසි ප්‍රමාණයට අපි සීලය පිළිබඳ තියෙන මේ ලෝගුවත් ගලවලා දැම්මයි කියලා නැත්නම් දුස්සීල වෙනවා කියන එක නෙවෙයි. එන්නෙන් මම සීලය වැඩි කරන්න ඕනේ. නමුත් අපි සමගිය වෙනුවෙන් ඔක්කොම එක බත්තලිය කන්න ඕනේ. ඒක පැදුරු බුදියන්න ඕනේ. ආනෙතන ගියාට පස්සේ තමයි ඔය කියන අත්වාද උපාදාන එහෙම නැත්නම් ditthුපාදාන එන්නේ. ඊම පොඩ්ඩක් විස්තර කරලා දෙන්නම්. යම් කිසි විදිහකට යම් කිසි කෙනෙක් කාම උපාදානයක්, ditthි උපා, සීලපත උපාදානයත් අරගෙන පස්සේ එසේ අපුදුමාකාර විදිහට ditthි උපාදානට වැටෙනවා. ඒක ඔය මේ බ්‍රහ්මජාල සූත්‍රයේ විග්‍රහ කරපු බඩේර ස්වාමීන් වහන්සේලා දෙනමක් පෙන්නලා තියෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති බ්‍රහ්මජාල සූත්‍රයේ ditthි 62ක් ගැන කතා කරලා තියෙනවා. ඒ 62ම තියෙන්නේ සමතය සමාධි භාන හර්ගිය කට්ටියට. 49ක් දිට්ටි 62න් 49ක් සමාධිය තියෙන අයට එන්නේ. 13ක් ප්‍රඥාව තියෙන අයට. කාම උපාදාන කියන හැටියට 62න් එකක්වත් නැහැ. හොඳට මතක තියාගන්න කාම උපාදාන කියන ඉතින් තමයි කහපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කියන මිනිස්සුන්ගේ ඔය දෘෂ්ටි 62න් එකක්වත් නැහැ. ඌට ඒ දෘෂ්ටියත් එකයි මේ දෘෂ්ටියත් එකයි කණ්ඩාම් පේනවනම් සුද්ධෝදන වගේ සුද්ධ කෙරුවා ඉවරයි. ඒ වගේ සීල නැති මනුස්සයට කවදාකවත් දෘෂ්ටි ප්‍රශ්නයක් නැහැ. හොඳට මතක තියාගන්න මේවා එකින් එක පොතු අරිනකොට ඊගාව එක මතුවෙන්නේ අර තුවක්කුවේ සේෆ්ටි කැච් එක වගේ. ගලවන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් දික්ටි පටලවිල්ලක් ඇතිලා තියෙනවනම් ඒ මනුස්සයා එක්ක කාමේ ගණන් ගන්න නැත්නම් කාමයේ පිළිබඳ යම් ප්‍රමාණයකට ගැලවිලා. සීලෙකත් හිටලා. මතක තියාගන්න සමත භාවනා කරපු අයට දික්ටි 49ක් බලාගෙන ඉන්නවා යාව වට්ටන්නේ. ප්‍රඥාවෙන් තියෙන දෙනා දිෂ්ටි 13ක් එයා වටන්න. ඊට පස්සේ දැන් මේ කාමෝපාදාන ලෙල්ලත් ගලවලා ditthi upadana lellat gala මේ සීලබ්බත උපාදාන ලෙල්ලත් ගලවලා ditthi upadana ලෙල්ල ගලවන්න ගියාම මේ මනසට පුදුම තදවිල්ලක් තද වෙනවා. ඇයි හත් දෙයියනේ මේ මුළු සම්පූර්ණ කාමයට අතහැරලා සීලියත් අයින් කළා මං අල්ලගත්ත එක උඹ කවුද මගේ වගලවන්න උඹ ළඟ කාමේ තියෙනවා උඹ ළඟ සීලේ තියෙනවා මම එහෙමද මයි ළඟ කාමේ නැහැ මයි ළඟ සීලේ නැහැ ඒසා මේ තිට්ඨිය ඒකාන්ත සත්‍යයි උඹ බොරු බුදුජානක කියන මම මේ ලෝකයට ආවේ උඹලට කාම උපාදාන නැති කරන්න උගන්නන්නට නෙවෙයි සර්වඥාන්සේ ලෝකෙට පහළ වුණේ සීලබ්බත උපාදාන ගලවන්නත් නෙවෙයි මිට මේ භ්‍රමජාලය කියලා දෙන්නේ. කාමයෙන් ගැලවිච්ච නැත්තම් කියනනම් කාමයෙන් කාමයේ ආධිනව දැනගත්ත ඒකෙන් බේරිච්ච සීලේ ආධිනව සීල ditthුපා සීලපතුපාදානේ ආධිනව දැනගෙන බේරිච්ච සමාධිමත් ප්‍රඥාවන්ත අධ්‍යයන් අතර තියෙන මේ දෘෂ්ටිය ගලවන්න. මේ ජාලේ ගලවන්න. ඒක නිසා ලොකු ශාමින්නාංශ කියනවා ඒ ඉන්න කාලේ මේ සරුවචනාංශ කියනවලු මේ බ්‍රහ්මජාල සූත්‍රයේදී සරුවචනාංශේ හරි ගුණවන් කාමීත්‍යාචාරය කරන්න නැති ඉඳයි කියලා. කොච්චර ගුණවත්ද කියනවා සරුවචනාංශේ කාමීත්‍යාචාරය කරන්නේ නැහැ කියලා. ඒ සරුවචනාංශ මේ ලෝකට ආය කාමීත්‍යාචාරය උගන්වන්නවක්වත් ඒක සුද්ධ කරන්නවත් නෙවෙයි. ඒ නිසා ඒ ඔය භක්මජාල සහිත නැත්නම් මේ දීඝනිකායේ පළවෙනි සූත්‍රයේම සීලඛණ්ඩය කියලා කියන්නේ ඒකේ පෙන්නනවා චූල සීල මජ්ක්‍ධිම සීල සහ උත්කෘෂ්ඨ සීල කියලා තුනක් සීල ඒක සුද්ධ කරන්න තියෙන ඔක්කොම පොතු කරලා චූල සීලේ පෙන්ලා දෙනවා මජ්ක්‍ධිම සීලේ පෙන්ලා දෙනවා උත්කෘෂ්ඨ සීලේ පෙන්නලා බුදුහාම කියනවා මේ එකක්කටවත් නෙවෙයි මම මේ ආවේ මම මේ බුදුනේ උඹලට මේ අයනවලු ගන්නට නෙවෙයි ඒව ඉස්සර ඉඳලා තිබුණ දේවල්. ඒකට මිනිස්සු කියනවලු බුදුහාමුදුර කොච්චර ගුණවන්තද කියනවා කාමීත්‍යාචාරය කරන්නේ නැහැ නේ. හොරකම් කරන්නේ නැහැ. සත්තු මරන්නේ නැහැ. ඒව බුදුහාමුදුරට නම්බුනාවද කියලා අහන. ඒව නෙමෙයි බුදුහාමුදුරට නම්බුනා වුණාද කියන්නේ ඒකත් අයින් කරලා සීලබතු පාසත් අයින් කරලා සමාධි භාවනා කරන්න ගියාට පස්සේ අහුවෙන අහුවිල්ල බුදු කෙනෙක් කර වෙන කෙනෙකුට ගලවන්න බෑ. ඊට පස්සේ සමාධියත් එහා කියලා ප්‍රඥාවට ගියාට පස්සේ අහුවෙන අහුවිල්ල බුදු කෙනෙකුට රෝග ගලවන්න. උන්වහන්සේ මේ මහා කරුණාව කියලා කියන්නේ මහා ප්‍රඥාව කියලා කියන්නේ අනේ බබාලා සත්තුයෙන් මරන්න එපා. ඒක කියන්න ආව කෙනෙක් නෙවෙයි. බබාලා හොරකම් කරන්න එපා. බබාලා හොඳ කට්ටිය කමිච්ඡාචාරක ඕක නෙවෙයි බුදුහාමුදුරු. දැන් අද කියන්න හදන ආගමේ කියන්න හදන ওই ටික. බුදුරජාණන්ගේ හොරකම් කරනද හොඳයි. සත්තු මරනද හොඳයි. කාමීච්ඡාචාර කරනද හොඳයි. මම මේ මේ විදිහට සිල් හොඳයි. මම භාවනා කළා මම මේ මේ ධ්‍යාන දෙන හොඳයි. හැබැයි බලපන් මේ දෘෂ්ටිය තියාගන්න. මොකද ඊට ඉස්සෙල්ලා ඒ දෘෂ්ටි 62ම විස්තර කරපු ඒ බමුණන්ට විස්තර කරන හැම වෙලාවෙම ਸਰවචනසේ කියන හැම දෘෂ්ටියක්ම ඒ ඇති කරගෙන තියෙන අහේතුකෝ නෙවෙයි. ඒගොල්ලෝ යමක් දැකලා යමක් ස්පර්ශ කළා. ඒ නිසා කාටවත් ඒ දෘෂ්ටිය බොරුවක්වත් හිතලුවක්වත් මනෝ විකාරයක්වත් නෙවෙයි. අත්දකපු දෙයක් කතා කරන්නේ. ඒ නිසා බුදුන්ස් කියනවා මේ මිනිස්සු එතෙන් දෙනකොට සීලෙක ඉඳලා කාමයේ අතහැරලා සමාධියක් ඇති කරගෙන දැන් මේ අල්ලපු ඇල්ලිල ගලවන්න බෑ. උපාදානයේ තියෙන මේ අපි හිතනවා ප්‍රධානම දේ මේ ගීගය අතහැරීම කියලා. කාමෙන් අයින් වෙලා කියලා. ඒක නෙවෙයි කාමෙන් ඇල්ලුවාට පස්සේ ඊගාවේ කා ඉන්නවා. ඒක ඊට වඩා හරි භයානකයි. ඊට වඩා හරිසියුම්. ඒ වගේම හරිම මායාකාරී. ඒක ගැලෙවට පස්සේ ඊගාවට ඉන්න එක ඊටත් වැඩිය මායාකාරී. ඒ නිසා ඒක හිතෙන් ඉඳ තියෙන ඔයිට වැඩි හරිය ෂෝක් කාමයට එක්ක ඉන්නේ කියලා. මම දැන් මේ කටට තේම හිතෙයිද කියලා කිසි ප්‍රශ්නයක් නැහැ නේ අපෝ දෙන දෙයක් හම්බ කරන කාලා කවුරුත් ගහ මරාගෙන ඉන්න එකයි තියෙන්නේ. දීර්ඝ සංසාරයකට වාසනාව ලැබෙනවා. ආයි කිසිම ප්‍රශ්නයක් නැහැ ඕන තරම් සැපසේ සංසාරේ කකා කකා යන්න පුළුවන්. දැන් මේ ගලවන්න ගිය තැන තමයි තේරෙන්නේ අපි හිතනවා කාමයේ ගැලවිලා තමයි අමාරුම දේ කියලා. අනේ ඒක මොන්ටිසෝරි පන්ති වගේ. ඒක ගැලෙවට පස්සේ තමයි ඕන සීලේ ප්‍රශ්න මතුවේ. සීලේ ගැලෙවට පස්සේ තමයි ඕන පංච නීවරණ අයින් කරන්නේ. ඊට පස්සේ තමයි දෘෂ්ටි මතුවේ. ඒ දෘෂ්ටි ගලවන්න අර ඊට්ටායකට කබල්ලාය රිංගලා මුත්තා බලනහන් කිව්වලු ඒ වගේ තමයි ඒ දිත්‍ති ගලවන්න ලේසි නෑ. ඒ නිසා උපාදාන වල යනකොට මේ ditth උපාදාන, අත්වාද උපාදාන කියන දේවල් ඒ කාමයේ ඉන්න කෙනාට අදාළත් නෑ, තේරෙන්නෙත් නෑ, අවශ්‍යත් නෑ. කාමයේ අතහැරලා සීලෙට ගිය කෙනාටත් ඕව ගැඹුරු වැඩි, ඌව අවශ්‍ය නැහැ කියාගෙන ඉන්නවා. නමුත් සමාධියකට ගියාට පස්සේ මතු වෙන්නෙම කොකු 49ක් මතු වෙනවා. දිට්ඨි 49ක් මතු වෙනවා. ප්‍රඥාවන්තයට දිට්ඨි 13ක් මතු වෙනවා. අන්නේ ටික අයින් කරනකොට උපාදානය අයින් කරන්න ගිය දවස් තමයි අපිට තේරෙන්නේ අපි හිතාන හිටිය බරපතල ප්‍රශ්න තියෙන කාමයේ කියලා. ඇත්තටම බරපතලයි තමයි. නමුත් ඒක ගියාට පස්සේ තමයි සියුම් සියුම් උපාදාන වලට යන්නේ. ඒ නිසා සරුවචනාංශයේ මේ ආකාරයෙන් අල්ලන මේ උපාදානමයි දුක වශයෙන් තේරුම් ගන්න තියෙන්නේ. ඒ වුණාට අපේ ස්වභාවය තමයි ඒ ඒ නම්බුනාම උපාදි කියලා අපිට හම්බ වෙන්නේ. උපාදි කියලා මේ යුනිවර්සිටි එකෙන් පාස් කරනට හම්බ වෙන්නේ. ඕව තමයි මේ උපාදාන කියන්නේ. ඒකටම නමක් බොහොම කිට්ටුවෙන් අනේකක් තමයි උපාදි ලබන්න ලබන්න ඉතිං කෑවදා. ආය මොන විදියෙන්වත් ඒකට වෙනම මට්ටමක ඉන්නේ. ඒගොල්ලෝ මේ අනික් මිනිස්සු කියන ආයෙම බලන්නේ. යුනිවර්සිටි වල ගිහිල්ලා නැහැ. අපි එහෙමද අපි දැන් යුනිවර්සිටි ගිහලා ෆස්ට් ක්ලාස් ගත්තා සෙකන්ඩ් ක්ලාස් ගත්තා කියලා වෙනමම තැනකට ගියාට පස්සේ යල්ලන ඇල්ලිල්ල බුද්ධ කෙනෙකුට හැර නැත්නම් සාමාන්‍ය ඩිග්‍රියක් අල්ලපිනියක් ඇල්ලිල්ල PhD කෙනෙක් තියෙන්න ඕනේ. PhD මිනිස්සුන්ට කියයි. PhD එකක් තියෙනකොට ඩබල් ඩොක්ටර්ස්ලට මිනිහා පුංචි කරලා කතා කරන්න පුළුවන්. අන්න ඒ වගේ මට දැන් බුදුරජාණන් ඔක්කොම අතහැරලා උන්වහන්සේ පෙන්ලා දීලා තියෙනවා මේ එකක් අතහරින්න තව එකක් අල්ලලා. ඉnde ඉnde ඉnde ඉnde ඉස්සරහට අපි යනකොට අල්ලන අල්ලන දේ බොහෝ දෙනාට පේන්නේ නැතුණාට සියුම් වුණාට කාමෝපාදානට වඩා ඉතාමත්ම වංචනිකයි. ඉතාමත්ම ෂටයි. ඉතාමත්ම මායාකාරී. ඒ නිසා උපාදානස්කන්ධය සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා සර්වඥාන්සේ පෙන්ලා තියෙන නිසා කෙනෙක් කොච්චර පරිස්සම් වෙන්න ඕනද මේ වගේ දරුණු ආයුධ අපකරණ අතට ගන්නකොට ඒ තෑම ආයුධයක් ගත්ත කෙනෙක්ම කඩුවක් ගත්ත කෙනා කඩුවෙන් නැහිනවා. ආයුධයක් ගත්ත මිනිහා ආයුධෙන් නැහිනවා. ඒ නිසා අපි මෙතෙක් කල මේ එකතු කරගත්ත මේවට කියන උපදි කියලා කියන්නේ මිනිස්සුන්ට තියෙන සංසාරේ සැපගෙන දෙන භවයේ සැපගෙන දෙන වස්තු වල කියන උපදි සම්පatti කියලා. භව සම්පatti කියලාත් කියනවා. ඒ හැම භව සම්පත්තියක්ම උපාදානයේට ඒක සියුම් වෙන්න වෙන්න උපාදාන වෙනවා ඉතාමත්ම සියුම්. ඒකට දෙන්න තියෙන උපමාව තමයි දරුණුම ආයුධයක් ගත්ත මනුස්සයා මැරෙන්නේ දරුණුම ආයුධයකින්. කඩු ගත්තෝ කඩු වෙන්න ඇති වගේ. ඒ නිසා මේ දේවල් පාවිච්චි කරන්න එපා කියන එක නෙවෙයි මේකෙදි කියන්නේ. ඒකේ තියෙන ආදීනව දැනගෙන මේක දෙපැත්ත කැපෙන කඩුවක් ඔබ අතර ගත්තොත් ඒක උඹටම අනතුරක් වෙනවා කියන. ඒක නිසා සර්වචන් වහන්සේ අර ගිරිමානන්ද වගේ සූත්‍රවල පහාන සංඥාවේදී උපා උපාදාන වලට සම්බන්ධව සඳහන් කරලා තිනවා මේ ලෝකේ උපයුපාදාන අදිඨානාභි චේතසා අදිඨානාභි නිවේසානෝසයා තේ පජහන්තෝ න විරමති න උපාදීයන්තෝ අයං උච්චතානන්ද පහාන සංඥා කියලා අපි මේ අල්ලන්ඩ පහුරු බඳින්න එකතු කරාන්න හදන සංසාරේ එහෙම නැත්නම් පොඩි බඳ ගන්නට එකතු කරන සංසාරේ ගැලවීම සඳහා යනවනම් යේ ලෝකේ උපය උපාදාන උපේ කියලා කියන්නේ වෙත එළඹීම උපාදාන කියලා කියලා කියලා බදා ගැනීම අල්ලා ගැනීම චේතස අදිඨාන හිතෙන් අදිඨාන කරනවා මම මේ අල්ලාගත දෙමන දිගටම තියාගන්න ඕනේ කියලා. අබිනිවේෂය කියලා කියන්නේ ඒකට බැස ගන්නවා, ගෙවදිනවා. අනුසය කියලා ඒක läග ගන්නවා. ඒ නිසා උපය උපාදානා චේතස අදිඨානාබි නිවේසානෝසය තේ පජහන්තෝ මෙව අල්ලගන්න අපි කොච්චර ජීවිත පරිත්‍යාගයෙන් රටවල් අතෑරලා දාලා ගම් අතෑරලා දාලා ගෙවල් දොරවල් විකුණගෙන ගිහලා හම්බ කරාට ඒ දේ අල්ලගන්න අමාරුයි වගේ පේනවයි කියන එක මේ පිළිසෙට මම කියන්න බණ කියන්න ඕනේ නැහැ. මොකද කවදා හරි තේරෙයි මේක ගලවන්න ගිය දවසක මේක ගලවන්න කොච්චර අමාරුද කියලා. අපි යම් තරම් දැඩිසේ හොඳින් හෝ නරකින් ඒක අල්ලනවද ඊට වඩා සූක්ෂම ක්‍රම වලින් ඒකට අපි අහු වෙලා තියෙනවා. ඒක දැනගත්තොත් ඒක නා දන්නවා මේ ආයුධයක් පාවිච්චි කරනකොට ඒ පාවිච්චි කිරීමේදී මේ වඩුවෙක් ආයුධයක් පාවිච්චි කරනකොට වගේ ඒක හුදු ආයුධයක් විතරයි නැතු ඒක අල්ලගෙන ජීවත් වෙන්න පටන් අරගත්තොත් අහු වෙන අහු වෙන්නේ ඉතින් ඒ නිසා ප්‍රහාණය කරන්න උත්සාහ කරත දවසේ තමයි අපිට තේරෙන පටන් අරගන්නේ අපි මේ අපි හිතනවා අපි සංසාරට බැඳිලා තියෙන බැඳිලි නම් කරන්න පුළුවන් කියලා. නමුත් හුඟක්ම බැඳිලා තියෙන අපිට හිතා ගන්නවත් බැරි තරම් ඊටාම සූක්ෂම ලනු වලින් විරංග වලින් බැඳෙන බැඳිල්ලක් නෙවෙයි මෙන්න මේ උපාදාන උපේ උපාදාන නැත්නම් උපදීන් වලට භව සම්පත්‍ය වලට ඇලි බැඳී ගන්න ගතිය. එව්වා දිවා රාත්‍රී වද දෙනවා. බැඳගෙන වද දෙනවා. නමුත් ඒ අර නිකන් උපමාවකට කියනවා මේ පත්තු වෙච්ච පාන්තිරයක් ගෝනුසකර දුන්නොත් උවේක චක්ගාල අල්ල ගන්නවා. ඒ පත් වෙන පත් වෙන පාන්තිරේ ඌට හිතෙන්නේ සතෙක් කියලා වගේ. ඒක පිච්චිලා පිච්චිලා ගිහිල්ලා අඬුව පිච්චුණත් අතාරින්නේ නැහැ. පොල් තෙල් පාන් කටයක් පත් වෙන එකක් දුන්නොත් ඒ අල්ලගෙන ඉන්නවල මේ සතෙක් ඉන්නේ කියලා ඒක ආණ්ඩුව පිච්චිලා ගියත් අතාරින්නේ නැහැ කියලා තියෙනවා. ඒ වගේම තමයි පළඟටිය ගින්නට පයින්නකොට ඌ රවුම් කැරකිලා කැරකිලා ගිහිල්ලා ගින්නට එක සැරයක් ගිය ගමන් එක්ක තට්ටක් පිච්චෙනවා එක්ක කකුලක් පිච්චෙනවා. ඒ කරගඳ ගහද්දිත් ඉතුරු තටු තුනෙන් කරන්නේ ආයෙත් අර ගින්නටම පයින් එක. ඊට වැඩිය ළඟ ළඟ චක්‍රවල කරකැවෙනවා. කැරකිලා කැරකිලා කැරකිලා ගින්නට වැටලා මැරලා යනවා. ඒ ගින්දර වෙන්නේ රත්තරන් වගේ ලුවට. ඉතින් අපිටත් ඒ වගේ තමයි යම් කිසි දෙයකට ඒ වගේ දැඩි ආසාවක් ඇති වුණාට පස්සේ අංගපසංග පිච්චිලා ගියත් මොනවා වුණත් අපි ඒක අල්ලා ගන්නවා පුදුමාකාර ඇල්ලිල්ලක්. ඉතින් ඒක තීරණ කරගන්න පුළුවන් දේ තමයි කාමී. මොකද මෙලෝ වශයෙන්ම අදීනම පේනවා. ඒ නිසා කාමෝපාදානෙන් පටන් අරගන්න. කාමෝපාදානය පිළිබඳව මේ බුරුම පණ්ඩිත සාංශ කියන්න ගියාම ඒක නිදර්ශනයක් වෙන්නවා මම ඊට ඉස්සලා කීප වතාවක් කියලා තියෙනවා නමුත් මතක් කිරීම සඳහා කියන්නේ බැරි වෙලා හරි මෝඩි අරලා තිබ්බ පැණි හැලියක් නැත්තම් මේ පැණි කුප්පියක් තිබ්බොත් ඒක බොණ්ඩ එන ඒක කණ්ඩ එන කූඹි රැළ රහු බැඳගෙන එන්නේ එක විනාඩියයි තියන්න ඕන උන්න කොහෙන් හරි පණිවිඩය යනවා තුගේට ඇවිල්ලා උන්න තේරෙනවලු මෙච්චර මේ පැණි සොගයක් අම්මා මුත්ත කාලෙවත් හම්බෙලා නැහැ අපිට ඒක නිසා පුදුමාකාර ආශාවකින් පැණියලියට ඇඹලයා වගේ බොණ්ඩ පටන් ගන්නවා. හැබැයි මතක නැති වෙනවා පස්ස උඩ පැත්තේ ඔළුව පල්ලෙහා පැත්තේ කියන එක. බොනකොට සාමාන්‍යයෙන් පැණියලිය බොනකොට ඌට ඉන්න තියෙන්නේ ওই ඉරියව්ව තමයි. කාමයට ගියාමත් එහෙමයි. කාමයට ගියාමත් ඒක මතක නැති වෙනවා. ඔය මේ යුද්ධෙටයි කාමයටයි anything goes නේ ඕන දෙයක් කොට්ටු වෙන්නේ. ඒ සෙල්ලමෙන් තමයි පටන් අරගන්නේ. ඊට පස්සේ බොන්න පටන් අර ගන්න පටන් ගන්න උට තේරෙන්න තේරෙන්නේ නැහැ. ඒ බොන හැම උගුරක් පාසාම උගේ බර වැඩි වෙලා ඌ අර පැණියට තල්ලු කරනවා. ඉතින් තල්ලු කරන්නේ වාදේ පැණි වලටනේ. නරකකට ඉතින් ඌට පේන්නේ අර මුල් මුල් හරියදී පුදුමාකාර අනේ දෙන දෙයියෝ ගෙට දාගෙන දෙනවා වගේ පැණි එළියට වැක්කනවත හොම්බකට ගියාට පස්සේ ඇතුළට ඌට ඒත් ඉතන ටිකක් බීලා යන්න ඕනේ අඬු අයින් කොහොම කරලා රිවර්ස් ගියර් එකට දාන්න පුළුවන් වෙයි කියලා. ඔහොම යනකොට පළවෙනි අණු දෙකක් යනවලු. ඒකට හතරයි. ඒ තියෙද්දිත් බැරිලු මේ පැණිය ආධිනවේ තේරුම් ගන්න. එයාට පහුවෙනකොට තමයි තේරෙන්නේ පැණිය ලාටුවක් කියලා. අර මේ මේ මොනවද කියන්නේ දිව්‍ය භෝජනයක් වගේ තියෙන මේ පැණිය ලාටුවක් බව තේනකොට හොම්බත් ගිහිල්ලා පළවෙනි කකුල් දෙකත් ගිහිල්ලා තවත් කකුලක් ගිහිල්ලා එතකොට වෙන කරන්න දෙයක් නැහැ දඟලන දඟලන අර පැණියම පාෂයක් මාරපාශයක් බාටපත් වෙනවා. ඉතින් ඒ ඒකෙක් ගිහිල්ලා එහෙම පැණි ඇලියේ ගිලී ගන්න වෙලා වෙනකොට ඒ පැණි මුට්ටියේ දාස් ගණන් කූඹි අර මේ තත්තරපත් වෙලා. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ කියනවා බුරුම් සාන්නාංශ කියනවා මේ විදිහට පැණිහැලියක වැටිලා දඟල ගන්න බැරි මොනවාක්වත් කරගන්න බැරි එක එක පැණි එක කූඹියක් ගොඩ ගන්න සත්පුරුෂයෙක් අත දැම්මොත් 10ක් 5ක් මැරෙනවා. ඒ නිසා සත්පුරුෂයෙක්වත් අත දාන්නේ නැහැ. ඒ தත්තට ගියාට පස්සේ සත්පුරුෂයෙක් දන්නවා මේක දැන් ගොඩ ගන්න ගියොත් තිබුණට වැඩි අවුලක් වෙන නිසා කරබන් නිකන් ඉන්න මොනෝ කරන්නේ. ඒ නිසා එතෙන් ගියාට පස්සේ බුදුන් දැක්කට ධර්මයේ දැක්කට සංගය දැක්කට කවදාකවත් බුදුසසුනේ වගකීමක් ගන්න ඒ තරමටම පිරිහිලා ඒ තරමටම කෙලසිලා අර මී පැනීම පාශයක් වඩපත් වෙන. උට තේරෙන්නේ මෙච්චරක් බීපව නතර කරන්න ඕනේ කියලා. නමුත් මේ විදිහට බනනකොට අත්වාද උපාදාන එහෙම නැත්නම් dittu උපාදාන ඔයිට වඩා ඉතාමත්ම භයානකයි. හරීම ඇබ්බැහියකට ලක් වෙනවා. අර කාම උපාදාන වගේ පිටගෙනකොට පේන්නේ නැහැ. ඒකමයි භයානක. ඒකමයි භයානක. ඒ විතරක් නෙමෙයි කාමපාදානයේ තියෙනකන් ධිට්ඨුපාදාන පේන්නේ නැති නිසා ඒ කෙනාට කවදාකවත් ඒකේ හේතු ප්‍රත්‍යප්පේන්නේ ඒ ගැන දැනගන්න ඕනේ දැනගත්තොත් මට මේකෙන් ගැලවෙන්න පුළුවන් කියලා හැකි සංඥාවක් කවදාකවත් එන්නේ නැහැ කාමපාදානයේ රණ ඝන බහල තාක්කයි. ඒ නිසා බුද්ධ ඥානසේ කරුණාවේ මෛත්‍රියෙන් කියනවා උඹට මම හොඳ ලස්සන බඩුවක් පෙන්වන්නම්. ඔන්න කාමේ පොඩ්ඩක් අතාරින්න පුළුවන් ද කියලා. ඉතින් හොඳ සෙල්ලමක් මම පෙන්නන උපඩ. ඉතින් උඟ දෙනෙක් කියනවා බුදුහාමුදුරුවෝ අපිට බෑ කාමයා තරින්න අපි කාමයේ ඉන්නවා හොඳයි. බබාලා ඒ සෙල්ලමේ ඉන්න බුදුහාමුදුරුවෝ කතාවක් නැහැ. යම් කිසි කෙනෙක් කියනවා හොඳයි. උභාන්සේ විශ්වාස කරලා අපි කාමයේ මේ විදිහට මේ විදිහට අඩු කරනවා. ඊට පස්සේ බුදුරජාණන් කියන ඕන්න බලපන්. ඔතෙන් ගියාට පස්සේ උඹට ඉදිරියට යන්න සීලයක් ගන්න වෙනවා. ඔන්න සීලය කරන්න ගියාම කොච්චර පටලව ගන්නවද? සීලය සම්බන්ධ කරගෙන කී දෙනෙක් කී දෙනෙක් මනිනවද? අසත්පුරුෂ වෙනවා. ඒ නිසා ඔබ සීලේ තියාගනින්. හැබැයි සීලේ කටුබෙරයක් පාඩපත් කරගන්න එපා. කුරුසයක් පාඩපත් කරගන්න එපා. සීලේ තියාගන්නේ සමාධියට වෙන විදිහ කරනවා හිතේ විපිලිස ප්‍රභාවය නැති කිරීමට උපකරණයක් විදියට. කුසල මේ අවිප්පටිසාරත්ථය ආනන්ද කුසලානි සීලානි. සීලේ කුසලතාවය කියන්නේ ආනන්ද හිතේ විපිලිසර ගති නැහැ. හිතේ අන්ධවන්ද ගති නෑ. අන්ධමන්ද ගති දෙයක් එනවනම් ඒක සීලබ්බතයක් කියලා මතක තියාගන්න. Tamande යම් කාරණාවක් නිසා හිත අන්ධමන්ද වෙනවනම් විපිලිසර වෙනවනම් ඒක සීලයක් නිසා වෙන්න බෑ කවදාකවත් සීලබ්බත පරාමාශයක් නිසා වෙලා තියෙන්නේ. වහාම දන්න කෙනෙක් ළඟට ගිහලා ඒක සුද්ධ කරගන්න. සීල කවදාකවත් හිත අවුල් කිරීම පිණිස ඉන්නේ නෑ. හිත අවුල් නොකිරීම පිණිස හිටින්. ඒ නිසා හිත අවුල් නොකිරීම පිණිස කියලා හිත අවුල් නොකිරීමේ සමාධිය වඩනකොට තමයි ditthi upadana ප්‍රධාන වශයෙන් හිසෝසවන. නමුත් මේ මනුස්සයා මාන්නක්කාර වුණොත් මට දැන් සමාධිය තියෙනවා මං අනික් අයට වැඩිය උසස් කියලා. ඒක කවදාකවත් මේ ද්විත්ව උපාදානෙ දැක් ගන්න හම්බෙන්නේ නැහැ. ඒ තේරුම් ගන්න ඕනේ අර කාම උපාදාන, සීලබ්බත උපාදාන අයින් කරේ ඊට වැඩි ඊටාම සියුම්ම තියෙන මේ ද්විත්ව උපාදාන අල්ලන්නයි. අන්නේ ද්විත්ව උපාදාන අල්ලගත්තට පස්සේ කාම උපාදානයක් අයින් කිරීම සඳහා ගීගෙන් අතහැරියට ditthිපාදාන අතහරින්න බෑ ගීගේ අතහැරීමේ. ඒක නිසා කියනවා කය පැවිදි කරන්න පුළුවන් වුණාට හිත පැවිදි කරන්න බෑ. කොච්චර කය පැවිදි කරත් හොඳ ගුරුවරයෙක් ගා හොඳ විවේක තැනකට ගියත් අර දෘෂ්ටි ටික තේරෙන්නේ නැහැ එහෙම තියෙනවා. ඒ පුදුලක ඉස්මතු කරගන්න ඕනේ. ඉස්මතු කරගත්තට පස්සේ තමයි ditthi upadana වල ඉස්සරහින් ගන්නෙ මොකද ditthi upadana සෝවන් මාර්ගෙම කඩන්න පුළුවන්. දරුණුයි තමයි. නමුත් පළවෙනි මාර්ග ඥානෙම කඩන්න පුළුවන් තරම එකක්. නමුත් ඒ සඳහා කරන්න තියෙන ditthi upadana ගැන කතා කරනකොට ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං කියන මන්ත්‍රේ කටපාඩම් කරන්න කියනවා. කාට හරි කියනවා නම් කවුරු හරි කියනවා නම් මෙයමයි සත්‍යය මින් එපිට ඔක්කොම බොරු කියලා ඒ තද්ද බල දෘෂ්ටිය. යමෙක් කියනවනම් මෙයයි හරි මින් එපිට සියල්ල බොරුයි කියලා ඒක තද්ද බල දෘෂ්ටිය. ඉතින් මේක සුද්ධ කළා සුද්ධ කළා මට ඒ දවස්වල ධම්මිකහම් කියලා දුන්නා හැම දෘෂ්ටියක්ම මිත්‍යා දෘෂ්ටියක් කියලා. හැම දෘෂ්ටියක්ම මිත්‍යා දෘෂ්ටියක් බුදුහාරපෙන සම්මාදිට්ඨිය කියලා කියන්නේ දෘෂ්ටියක් නැතිකම. මොන්නම දෘෂ්ටියක් උනත් කොක්කක්. ඒ මොන කොක්ක තිබ්බත් ඇවිලෙනවා ඇමිනෙනවා. මේ කොක්ක දිගහැර ගත්තනම් වෙන කාටවත් ඇමිනෙන්නත් බෑ ඇවිලෙන්නත් බෑ. ඒ නිසා අපේ දෘෂ්ටිය වෙන්න ඕනේ මධ්‍යම ප්‍රතිපදාව. මම ඒකට දෙනවා මං හිතන සමහරට වැරදිද කියන්න මන් දන්නෙත් නෑ. මම ඒකට අර මේ මහා කප්පින සූත්‍රයෙන් තමයි මේ උපමාව ගත්තී යම් කිසි කෙනෙක් Taman ඉදිරියට ඇවිල්ලා මේ ආත්මවාදයෙන් කතා කරනවා නම් අනාත්මවාදයෙන් පහර ගහලා නිකන් ඉන්න එකයි තියෙන්නේ. යම් කෙසේන් කැවිලා අනාත්මවාදයෙන් පහර ගහනවා නම් ආත්මවාදයෙන් පහර ගන්න ඕනේ. ගහලා ওই දෙන්නත් එක්කම අත බැඳගෙන ඉන්න එපා උඹ ගැලවිලා ඵලයන්. ඒ නිසා උඹ ආත්මවාදී කියලා ඇහුවට ඕක කියන්නත් එපා අනාත්මවාදී කියලා ඇහුවට ඕක කියන්නත් එපා ආත්මවාදී කවොත් අනාත්මවාදෙන් ගහපන් අනාත්මවාදෙන් කවොත් ආත්මවාදෙන් ගහපන් උඹ බැරිලා ඵලයන්. නමුත් බලන්න අපි බුද්ධ ආගමත් අනාත්මවාදයක් කරගෙන මොනතරම් ප්‍රශ්න ඇති කරගෙන තියනද කියලා. බුදුන්සේකදී කියනවා අපේ ආත්මවාදයක් කියලා ගත්තොත් මේක ප්‍රසාසෙ ගෙවිලා ගෙවිලා යන තැන ආස්වාසෙ ගෙවිලා යන තැන ක්ෂය වෙන තැනට වැය වෙන තැනට නිරෝධ වෙන තැනට කොහොමද ආත්මවාදයක් කිට්ටු කරන්න පුළුවන් ආත්මවාදයක් එක පවතින්නේ බෑ මේ දැන් දැක දැක දැන දැන ගෙවෙනවනේ අනාත්මවාදයක් අරගත්තොත් කොහොමද ආස්වාසෙ පටන් ගන්න බබු විස්තර කරන්නේ කොහොමද ප්‍රසාසෙ පටන් ගන්න විතර නැත්නම් එක කට ගන්නවා ඒකල කියන උඹට උද්‍යප්පේ ඥානේ දැක්කනම් උඹට කවදාකවත් ආත්මවාදයක් ගන්නත් බෑ අනාත්මවාදයක් ගන්නත් උඹ මැදට යයි. මේක 1930 ගණන් වල ලංකාවේ තද්ද බල මේ පුවත්පත්වල ප්‍රශ්නයක් මතු කරලා තියලා තිනවා අනාත්මවාදීද කියලා. බුදුරජාණන්සේ ගත්තේ මේ හැම එකක්ම ඇතිවිච්ච ප්‍රශ්නකට උත්තරයක් දෙන්න මිස කවදාකවත් ඒ දැඩි මතයක් අරගෙන ආත්මවාදී හෝ අනාත්මවාදී වෙන්න නෙවෙයි. ඉතින් ඒක මම අර ඉස්ලාම් දවසෙත් මතක් කරනකොට කිව්වේ ඒකයි. ඒ පටිච්චසමුප්පාද වගේ ධර්මයක් නැත්තම් ධර්ම නියාමතාවයක් ධර්ම ත්‍ිතියක් වගේ දෙයකට යනකොට අපිට ඒ වගේ අපි දෙකට බෙදෙන අරකයි මේකයි කියලා ද්වේතාවකටපත් වෙන හැම දෙයකම තියෙන ආධිනව දැනගන්න ඕනේ. ද්වේතාවේ දැනගන්නත් ඕනේ දැනගෙන ඒ ද්වේතාවේ හරහා ඊට සාපේක්ෂව ඊට මැද තියෙන මැදමාවත තෝරාගෙන නොගැටි නොඇවිලි එමීට ඉදිරියට තල්ලු වෙන ගතිය තමයි එතන එතන උපයන්න ඕනේ. නිසා මොනම වාදයක් හරි අල්ලගෙන හිටියොත් මම මේ ආත්මවාදී හෝ අනාත්මවාදී නැත්නම් සස්වතවාදී නැත්නම් උච්චේතවාදී කියලා එකකින්වත් බෑ එක තැන කරකවනවා ඒක තමයි උපාදාන කරනවා කියන්නේ උපාදානය කෙරුවොත් ඒ උපාදාන කරන භවයට උපපත් වෙනවා අපි සාමාන්‍යයෙන් කියනවා මාළු අල්ලන මිනිහා මාළුකාරයෙක් වෙනවා. ඌ මාළු ඇල්ලුවාට අන්තිමට ඌගේ නමෙන් මාළුවන්ට අහුවෙලා. ඌ මාළුකාරයා. හැම වෙලාවෙම කරාගන්න තියෙනවා. ඉතින් ඉච්චරයි. Taman අල්ලන්නේ මොකද්ද? ඒකට අහුවෙනේ. ඔගේ අත්වාදය ඇල්ලුවා නම් ඒ ගඳ ගන්න පටන් ගන්නවා. අනාත්මවාදය ඇල්ලුවනේ ඒ ගඳ ගන්නවා. ওই ගඳ දෙකම තේරුම් ගන්න මැදමාවතේ යන්න නම් යේ ලෝකේ උපයෝපාදානා චේතස අදිඨානා බිනිවේසානෝසයා තේ පජහන්තෝ විරමති න උපාදීයන්තෝ ඔබ ලං වෙලා අල්ල බදාගෙන අදිෂ්ඨාන කරන එකට රිංගගෙන ඒක läගගත්තොත් එතන කොක්ක තමයි ඊට පස්සේ ජාතිය තමයි භවයේ තමයි හම්බ වෙන්නේ නිසා මොනම මතයකට හෝ මොනම රුචියකට හෝ මොනම දෙයකට හෝ අපි කිට්ටු වෙනකොට ඒක අල්ල ගන්නකොට ඒක මේක මට වේවා කියලා ප්‍රාර්ථනා පිහිටවනකොට ඒකට බැස ගන්නකොට ඒක läග ගන්නකොට තේරුම් ගන්න ඕනේ බල්ලොත් එක බුදියා ගත්තොත් මැක්කොත් එක තමයි නැගිටින්නේ වෙන්නේ. එනිසා බුදින තැනේ හැටියට ලැඟුම් පොළේ හැටියට නැගිටිල්ල සිද්ධ වෙනවා. නමුත් නොලැක ඉන්නත් බැරි නිසා හැම වෙලාවෙදීම එකින් එකට එකින් එකට මාරු වෙන නැත්නම් පටිච්ච සමුප්පන්න වෙන ඉදප්පච්චේතාවයකට යන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයා සාමාන්‍ය ලෝකයට වෙන්නේ චපල පුද්ගලෙක් විදියට. කිසිම හැඩයක් පෙන්වන්නේ නැති කිසිම රුචි අරුචිකමක් පෙන්වන්නේ නැති මොන දෙයකටත් අහු වෙන්නේ නැති ආන්දගේ ප්‍රතිපත්තිය තියෙන එක වගේ ඒකට යනකොට එහෙම් පයින්නවා මේකට යනකොට මෙහෙම් පයින්නවා හැබැයි ඒ යන මනුස්සයා දන්නවා මේ යන්න හදන්නේ නොගැටෙන මාර්ගයේ මැදමාවත දිගේ ලෝකෙට පේන්න තියෙන්නේ නෝන්ජලෙක් විදියට චපල කෙනෙක් විදියට ප්‍රතිපත්තියක් නැති කෙනෙක් විදියට තමයි පේන්න තියෙන්නේ අහුණා නම් අහවල් ප්‍රතිපත්තිය කියලා කාට හරි නමක් දෙන්න පුළුවන් වුණා නම් ඒකට ගැළපෙන තමන් හැසිරුණා නම් ඒකම උපාදාන වෙලා තියෙනවා. ඒ නිසා හරියට සර්පයෙක් හැදෙන්න හැදෙන්න හැදෙන්න ඌ හැව ගලවලා අරින්නා වගේ හැව ගැලවෙන්නේ නැත්නම් ඌ හැදෙන්නේ නැහැ. එnde ende ende ende හැව ගලවන්න ඕන. එහෙම නැත්නම් පුංචි බිත්තරයක් පුපුරලා දලබුවෙක් එළියට එනවා. ඒ දලබුවා කාලා කාලා කාලා කාලා ඊට පස්සේ කෝෂගත වෙනවා සිසුවෙක් විදියට. ඊට පස්සේ කෝෂේ පලාගෙන සමනලෙක් විදියට එළියට එනවා. අපි ඒකට රූපාන්තරණය කියලා කියනවා. ඒ රූපාන්තරණය සිද්ධිය උනේ නැත්නම් ලිංගික පරිණතියක් සහිත සමනලෙකුට එන්න බෑ. පිටරෙන් පටන් අරගත්තා. ඊට දලඹියක් බාටපත් වුණා. ඊට පස්සේ සිසුවෙක් බාටපත් වුණා. කෝෂගත වුණා. මෙන්න මේ විදිහට එකින් එකට එකින් එකට yaadena රිලේ රේස් එකක් වගේ. බැට් එක එකින් එකට එකින් එකට මාරු වීමමයි මේ භාවනා ජීවිතයේ තියෙන ප්‍රගමණය කියන්නේ. එක තැනක කොතනක හරි ටැග් ගැහුණා නම්, එක තැනක කොතනක හරි läගගත්තා නම්, ඒ කියන්නේ අපි මොකද්ද අල්ලලා තිනෝ අල්ලපු දෙයට අපි අහුවෙලා තිනෝ. ඒ නිසා උපාදානට ඉස්සරහින් තියෙන තණ්හාව, උපාදානට පස්සේ තියෙන භවය, ඒ නිසා අපි උපාදානයේ තියෙන මේ අල්ල බදා ගන්න ගතිය හොඳට තේරුම් ගන්න ඕනේ මෙන්න මේ විදිහට. අපි ඉනිමගක නගිනකොට යට තියෙන කකුල උස්සන්නම් උඩ තියෙන ලී අල්ලන්න ඕන. උඩ තියෙන ලී අල්ලන්න යට තියෙන කකුල උස්සන්න බෑ. ඊට පස්සේ ඊගාව කකුල ගන්න ඊගාව ඇතින් ඊට උඩින් තියෙන ගල්ලන්න. ඒ නිසා උපාදානයක් අනිවාර්යයි උපාදානයක් නැති කරන්න. මම දන්නේ මේක කියනකොට තේරෙනවද කියලා. මොන හරි ඇල්ලුවේ නැත්තම් මොන හරි අතාරින්න බෑ. හැබැයි එකක් මතක තියාගන්න අල්ලන්නේ තිබුණට වැඩිය සූක්ෂම දෙයක් කියලා. ගොරෝසු දෙයක් අතහැරීම සඳහා සූක්ෂම දෙයක් අල්ලනවා. ඊට පස්සේ ඒකේ ගොරෝසුකමට වැඩි ඊට වැඩිය සූක්ෂම දෙයක් අල්ලනවා. ඒ නිසා සාමාන්‍ය ජීවිත කතාවෙන් කියන්නේ උඹ හොඳ නරක දෙක ගත්තාම හොඳ අල්ලපන් නරක අතහැරපන්. ඊටසේ හොඳේ ඉන්නකොට පේනවා වඩා හොඳ එකක්. එතකොට වඩා හොඳ එක අල්ලපන් හොඳ අතහැරපන්. ඒතර යම් චිත්තක්ෂණයක ඒ සූර පුරුෂයා හොඳ දේ අතාරිනකොට ලෝකයා දොස් කියන්න පටන් ගන්නවා මේ යක්ෂයාට ඔලොමොල වෙලාද මන් දන්නේ මේ හොඳ දේ අතාරින්නේ මොකද්ද මෙච්චර අමාරු වුණාගත්ත හොඳ දේ කියලා. ඉතින් මේ මනුස්සයා දන්නවා එයා ඊට වැඩිය හොඳ දෙයක් අල්ලන්නේ නැහැ හොඳ දේ අතාරින්නේ කියලා. හොඳ නරක තේරෙන්නේ නැති මනුස්සයාට පේන්නේ වයර් මාරු වෙලයි කියලා ඔලුව ක්‍රේල් වෙලයි කියලා කියන වෙලාව. ඒ නිසා කාටවත් උත්තර බඳගෙන යන්න බෑ. උපාදානෙ නැති කරන්න බෑ උපාදානෙ නැතුව. කට්ටක් අයින් කරන්න බෑ කට්ටක් ඕනේ. නමුත් මතක තියාගන්න අයින් කරන්න ගන්න කට්ට තිබුණු කට්ට වැඩි ඇසියුම් එකක් කරන්න ඕනේ. ඒකත් ඉවරන පස්සේ විසි කරන්න ඕනේ. එනි මේකේදී දන්නවනම් මේ උපාදානයේ භයානකයි ගැඹුරුයි. නමුත් එච්චර සෙල්ලක්කාර ජීවිතයක් යෝගාවචර ජීවිතයක් වගේ සෙල්ලක්කාර ජීවිතයක් ඇත්තෙම නෑ. හැම වෙලාවෙම හැම දෙයක්ම අපි පාවිච්චි කරන්නේ තිබුණු තැනින් වඩා හොඳ තැනකට යන්න. සියුම් දෙයින් අතිසූක්ෂම තැනට යන්න. ඒ නිසා පටන් ගන්නකොට අපි ආනාපානෙ ගන්නේ වෙන මොනවාකටත් නෙවෙයි. රූප බැලීම අතරින්, සද්දහිම අතරින්, ගන්ධ බැලීම අතරින්, රස බැලීම අතරින්, කයෙන් එන අනිකුත් sannivedana අතරින් අපි ආනාපානෙ අල්ලනවා. අල්ලගෙන ඉගෙන එක දෙයයන්ට වගේ බුදුන්ට වගේ සරණ හොඳට ආනාපානේ මුල මැද අග ස්වභාවික ලක්ෂණ ඔක්කොම බලමින් හොඳට ඇසුරු කරන්න කියලා. එතකොට අරව අතහැරීම සාතික වෙනවා. ඊට පස්සේ සියුම් ආනාපානට එනකොට ගොරෝසු ආනාපානේ අතහැරෙනවා. ඊට පස්සේ අති සූක්ෂම ආනාපානට එනකොට සූක්ෂමත ආනාපානෙ අතහරින. අන්තිමට මොනවා කරන්නද දැන දැනනකොට සූක්ෂමත ආනාපානෙ තැහැරපුවාම උපාදානයේම පිහිට කරගෙන ඉතින් සා සාධාරණීකරණය කරන්න පුළුවන් ආනාපානට ගිය ගමන් ආනාපානයේ අලමුල ගිය විස්තර අංග ප්‍රත්‍යංග මුලැමැදාග ස්වභාව ලක්ෂණ බලන්නේ මොකටද අර රූප ශබ්ද ගන්ධ ආදී අනිකුත් ගොරෝසු දේවල් අතහරින්න මිස සියුම් වෙච්ච ආනපනේ ආයේ මුලැමැද ගවලන්න යන්න ඕනේ මේ ඉදන් නිසා ඉදන් පජහත මේ නිසා මේක අතහැරපන් මේක නිසා මේක අතහැරපන් ඔය එකක්වත් අල්ලන්නේ එතකොට ආනපාන ගන්න අනිත්‍යවල තයින්ද වශයෙන් ආනපානේ සියුම් වෙනකොට ගුරුසු ආනපානේ අතහැරෙනවා අති සූක්ෂම ආනපානේනොට සූක්ෂම ආනපානේ අතහැරෙනවා මොනක්වත්ම නැත්නම් ආනපානේ තතයි මේ මහා පාහර වැඩනේ මහා චපල වැඩක් කරන්නේ මහා කිසිසේත්ම ගුණයක් නැති ගුණමක වැඩක් කරන්නේ. ඉතින් මේ උපාදානයේ හරහා මේ වගේ ලස්සන පෙතක් තියෙනවා. ඒක නිසා මතක තියාගන්න ඇල්ලීම අත්‍යවශ්‍යයි ඇල්ලීම කතරේ. උපාදානයක් අත්‍යවශ්‍යයි. ඒ නිසා යෝගාවචර හරියටම දැනගෙන ඉන්න ඕනේ මම දැන් මොකද්ද අල්ලලා ඉන්නේ කියලා. ඒ දේ සපේලා ගුරුවරයාට කියන්න බැරි නම් පොට්ට කොට්ට chance එකක් තියෙනවා. පොට්ට chance එන්න බෑ මම මේක අල්ලලා තියෙනවා. දැන් අල්ලලා තියෙන්නේ මොකටද? අර කතා අරින්න. දැන් මේක මොකද වෙන්නේ? ඊගා වෙනකොට මේකත් අතාරින්න දැන් අල්ලුවේ මේකයි අතහැරියේ මේකයි කියලා ගංගේ යමුදේ දැම්මත් ගණන් කියන්න පුළුවන් වෙනවා. ඒ නිසා භාවනා කරන එකනට Taman යන පෙතේ හොඳ ලස්සන සියුම් භාවයෙන් ගුරුස් භාවයෙන් සියුම් භාවයට සියුම් භාවයෙන් අති සූක්ෂම භාවයට යනවනම් ආනාපාන උනත් එකයි පිම්බි වැකිලි උනත් එකයි වම දකුණු උනත් එකයි මොන අරමුණු උනත් එකයි දැන් වෙලා තියෙන මේ ආනාපාන කරන කට්ටිය පිම්බි මැකිලිම කට්ටියත් එක රණ්ඩු කරනවා. අපේ ගුරුවරයා සෝ කොයිකොල්ල ගුරුවරයා හොඳ නැහැ. මොකද අපි ආනාපාන කරන්නේ. ඔයගොල්ලෝ හොඳ නැහැ. ඒ ඕකට පිම්බි මැකිලිම කරන්නේ. ඕක කාලා වරින්කෝ. මේවා තමයි සීලබ්බත පරාමාසය. ඒ නිසා යෝගාවචරය මතක තියාගෙන ඉන්න වැලෑන හැටියට මැස ගහනද මැස ගහගෙන ගොරෝසු තනිය බඩගෙන සිහුන් තැන්න යනවනම් මේ උපාදාන කියන වචනේට ලස්සන මේ මිහිරි අර්ථකතනයක් එන්න පුළුවන්. ඒ නිසා උපාදානය කියන්නේ හාත්පසීම සාකල්යෙම නරක තුච්ච පාහර එකක් නෙවෙයි. උපාදානය පාවිච්චි කරන්න ඕන උපාදානය නැති කරන්න. සියුම් දෙ නැති කරන්න ඒ නිසා අපි මේ වෙනකොට දැහැන කොටසක් අතහැරලා තියෙනවා. හැබැයි අපි දැන් අල්ලලා තියෙන්නේ මෙතනයි කියලා දන්නවනම් පැහැදිලිවම කමට අසුද්ධ කරනකොට මනක් අහන දැනගත හැකි මීට වැඩිය සියුම් දෙයක් එනකොට මේක අතහැරෙනවා. ඒක තමයි ප්‍රගතිය කියලා කියන්නේ. එහෙම නැත්නම් අයියෝ මෙච්චර ආසයෙන් උපයාගත්ත දේ අතහැරුණා නේද කියලා ඉසාද බැඳගෙන අඬන එක නෙවෙයි. ඉතින් ඒ නිසා භාවනා කරන කෙනෙකුට මිස උපාදාන පිළිබඳ මේ අර්ථකථනය PhD එකක් කරන කෙනෙකුට එහෙම කියන්න ගියොත් එහෙම මේ පශ්චාත්තුපාදී ආයතනයක ඉන්න ගහලා එලවයි. ඒකේ අල්ලන්නේ මොකಾದ වැල්ලුව වගේ. අතාරින්න නෙවෙයි. ඒ නිසා මේක ධර්ම කොටාසේ හරියට තේරුම් ගන්න ඒකට මේ ප්‍රයෝජනේ සලකලා ධර්මයේ ගන්නවයි කියලා කියන්නේ මෙතෙක් අපි කරලා තියෙන සියලු අත්වැරදි අපි අතින් වෙච්ච සියලු අත්වැරදි අපිට උදව් උපකාර වෙනවා ඒ වගේම භාවනා ජීවිතයේදී හම්බ වඩා හොඳ අවස්ථාවල් හැම එකක්ම අත නෑර වෙන ඒකට දාන තියෙන වචනේ අවස්ථාවාදී කියලා. අවස්ථාවාදීව එනේන සියුම් දේ අල්ලගෙන කටයුතු කරන්න දෙවන්නේ අපිට උදව් කරන්න බෑ උදව් කරනවා මේ ධර්මය මත අවස්ථාව ඇටියට මේ දේ මෙහිමයි කරන්න ඕනේ කියලා කියන ඥානය අවස්ථානෝචිත ප්‍රඥාව කායින්වත් අපේක්ෂා කරන්න එපා. ඒ ඒක තව තවත් දියුණු දියුණු වීම සඳහා අද ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ තුන්වෙනි ධර්ම දේශනාවේ නිමා මෙතනින් සටහන් කරනවා. සියලු දෙනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා